ඉලයිටි විශේෂයෙන්ම ගන්න පරිදි මේ අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සාමූහික සංකල්ප සුද්ධ කිරීමකට මේ මම මතක් කරගියේ බොහෝ දුරට සම්පූර්ණකම් සමානයි. නමුත් අපි මේ මේ වෙලාවේදී මූල ධර්ම ප්‍රශ්න ගන්නෑ. තමයි භාවනාවට අදාළ ප්‍රායෝගික නැත්නම් අපිට අදාළ ප්‍රශ්න විතරයි ඉස්පක් කරගන්න නිසා කාටද මේ ප්‍රශ්න තියෙනවා සත්‍යයෙන්ම තමයි ඩිජිටල් ප්‍රශ්නක් නෑ අවශ්‍ය වෙලාවට ඉවත් කරගන්නත් නෑ විචිත ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම මේකට භාවනා කරනවා කියන කාලේ අද උපදේශ පරිදි අනුසද්ධා මෛත්‍රී භාවනාවෙන් පසු ආනාපාන සතිය වැඩි වෙනවා සත්‍ය ප්‍රමුඛයෙන් පසුව සමාධියට එනකොට පසු දෙනුවන් වශයෙන් අදිෂ්ඨාන කර ඥාන 10ක් පමණ සතර ඥානයක උත්සාහ කරන ලෙස උපදෙස් ලැබුණු යන කටයුතු කරන්නේ. ඒ පසු සිත ශිරස්සතට වැඩෙන බව කාටද දැනෙන්නේ? සත්තු සත්‍ය විශ්වයේ මාසුමිය විශ්වවක් සියයෙන් දෙවක් දැනෙන. මුසුමින සිටියේ ස්ථානයේ ඉවත් වීම ලැබුණු අනක්ෂතා දෙහෙත් වෙන වගේ කායික සම්බන්ධතාවයේ ලොකු නතර ඉෂ්ට දැකේ ලාක් වෙනවා. වෙලාවට ඉතිරෙන්නේ. යවතල උපදේශ අනුව යටි සතිය වඩා සමාධියට පෙරපසු ප්‍රතිපදියාට සීකරණා වීම අධිෂ්ඨානයේ පසු සමාධියට ඉන්පසු ස්වභාවික සංකල්ප කරගෙන කිසි අවධානය කිසි ආබාධයක් ඉන්පසු නැත. අත්‍යන්තයෙන් ආශාවන්ත තත්ත්වයක්ද මේ ඇත්තටම උපදේශ පන්තියත් එක්ක ගලපන්න ඕනේ. ඒක නිසා මූල උපදේශ පන්තියේදී මතක් කරනවා වෙන භාවනා මධ්‍යස්ථාන ලැබෙන උපදේශ මේ වැඩමුළුවේදී කරන්න එපා. ඒවත් ඒක හරියන්නේ නැහැ. ඒ ප්‍රේතට පත්‍යක් දෙනවා. ඊළඟට පත්‍යක් කරන්න වෙන පත්‍යක් දුක පරිත්‍යාග කරනවා. මේ දෙකක් පත්‍යෙන් කරේ හොරන්න බෑ. ඉතින් ඒක සීල කරේ ඉතින් සීල ගන්න ඊළඟට ලබා ගන්න ඉන්නත් එපා. ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා ආන්නේ අත්දැකීම ගැන මට දන්නේ. මම මේ පහ වේක් කරලා ඉන්න මයිලා ගුණාගම කියලා වැඩ. ඒ නිසා අපි මේ දේ කරන්නේ සුත්‍රවලින් බොහෝ සරල බොහොම කිසි වැඩක්. ඉතින් දැන් කොහොමද මට පොඩි දෙයක් කියන්න ආයේ වාසික මොකොත් නැහැ. වහන්න නම් අයිතියක් තියෙනවා. නමුත් උත්තර දෙන්න මට අයිතියක් නැහැ. ඔතන ප්‍රතිස්ථානයේ වගේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් මම කැමතියි මෙහෙ උපදෙස් ගන්න භාවනා කරනකොට මොකද මේ කියලා දැනගන්න. ඒක නම් මම වගේ. මම වගේ පරිපාලනය මොකද වගේ කියන උදේට ඒක වෙනදාට කියන උපදෙස් ලාගල භාවනා කරලා මේක නම් පැකිනගෙන කියන්න මට ඉච්චරම ලකුණු ප්‍රකාශනයක් නැහැ. ඒසම මේ පටලැවිල්ල තමයි අපි භාවනා වැඩවල හතරක් පහක් කෙනෙකුට කරන්න වෙනවා. මේ තිබුණ පරිදි කන්නේ නැතුව. දැනගන්න සොරසොර වැඩි වුණාට අවුලක් කරගන්න. අවුල වැඩි වුණාට අර වකා ගන්න එපා. මෙතන කියන එක බොහොම සරල විදි වැඩක්. ඉතින් මේ වැඩි කෙරුවට පස්සේ උපදේශ වලට මම නැවතත් කියනවා මම වග වෙනවා. ආදායම වශයෙන් මම කතා වෙලා ගන්න මේකට මම යට ආත්ම දිනවා. උපදේශ දෙක මට තේරෙන්නේ නැහැ. දෙවෙනි කොට සමාධියට වර්තවත් ධ්‍යානයයි කියන දෙක අතර වෙනස සහ මේකත් අර පළවෙනි පාඩාවන් ඉඳලා ප්‍රශ්නයක්. අනපේක්ෂිත සුඛ අවස්ථාවේ නිදීම නිසා ආකාරයට සම්බන්ධතාවය නැති වීම සහ විශේෂ වේදනාවක් ඇතිවීම කුමක් නිසාද? හිත සිරස්ස වැඩෙන විට කායද සිතුවර්ණාසේ දැනෙන්නේ ඇයි? කර්මාකර මේ පස්සේ පහදා දෙන්න මම කියනවා මේ අර කනිෂ සාන්තර පාරමිතියක් කාර්යයට මෙහෙම කරන්නේ කියන්නේ. මේක කර පෙළ කරන ලද බාහම මධ්‍යස්ථාංගල උපදේශ පරිදි කියන මේක සටහන් කරලා නැහැ මොකක්ද කියලා. එතන යොමු කරන්නේ මෙතන යොමු කරාට මම තාමත් ප්‍රවේශමි ප්‍රශ්නෙම ගන්න. අවශ්‍ය ප්‍රශ්න භාෂාවට ඇති කරන වැඩි වගේ ප්‍රශ්නෙම ගන්න. මේක නිසා මේවට උත්තර දෙන්න බෑ. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දවල් ධර්ම දේශනාවේ නුවණින් සමන්ලෙන් බාරව ඒ වේදනා දැක්වීම බොහොම ඉවසීමෙන් කරගෙන යනවා ශාගුණාවක් වලින් කරගන්න පුළුවන් ඉන්ද්‍රාවේ ශෝකදානම සංසිඳලා කියන්න පුළුවන් නාම නාමයේ චිත්ත දේශ තමයි ඔබ සීම සීම කියනවා ඒ වෙලාවට කාය සංස්කාර, ප්‍රති සංස්කාර, චිත්ත සංස්කාර, හේන සංස්කාර කොහොම වැටෙනවා මොකද කියන භාවනාව කරගෙන යනවා. ඒ චිත්ත සංස්කාර, වේදනා, සංඥා, හොතේ අවබෝධ කරගෙන භාවනාව කරගෙන යනවා. ඉතින් ඉස්ලාමී භාවනා වැටෙන බවක් දැනෙන්නේ නැහැ. ඒකම හිතේට බලාගෙන කොහොමද කියලා වහත් දැන් ඔබවහන්සේගෙන් මට කවදා ගන්න මාසික කේන්ද්‍රයෙන් බැරි වුණා. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔබවහන්සේගෙන් කවදා වරනෝ මම බහලා කරගෙන ගියේ. ඉතින් මේ කාල සීමාවේ මට භාවනාව වැඩි කොහොමද ඊළඟට තව එකක් භාවනාවේ මොනවද කියන්නේ මොන විලා වේදනා ඉවසනානේ ඉවසන්න පුළුවන් වේදනා භාවනා කරගෙන යනවා නැගිටලා ශක්මන්කටදී ආනපානෙ දාවක හැදීර දැනෙනවා මේක දැනෙන්නේ මේ වගේ එක ආනපානෙක තවත් බොහෝ ආනාපානකාරී පිළිවෙල වගේ මට දැනෙනවා. ඒකෙන් මම භාවනාව කරගෙන නැතිවෙන්න හේතු ඔබට කියනවා ගෞරවණීය අපේක්ෂා කරනවා. එතකොට ඔය භාවනාවේදී කියන්නේ එතන යම දැක්කත් දැක්ක අත්පතින් තත්ත්වය වෙහෙස කර එහෙම නැත්නම් කින්නට වැඩි දරා ගන්න අමාර්ග නැද්ද නැත්නම් ඔය විදිහට කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවද? වර්තනේ නෙවෙයි මම අහන්නේ. භාවනා කරනකොට ආවට පස්සේ තමයි අසහනයක දෙන්නේ අපහසුක දෙන්නේ නැත්නම් වෙනකට වැඩි සැහැල්ලු තැනක දෙන්නේ. මොනවද ඉල්ලන්නේ නැන්තා? දැන් මේ සැහැල්ලු වල විග්‍රහ කරනවා. මෙච්චර හම්බෙච්ච සැහැල්ලු වෙයි දෙන්න දෙන්නේ නැත්තේ. ඒක මුල් ගහ ගන්න නැතුව කොහේ හට යන්න ගන්න. කොච්චර හිතේ සහැල්ලුවක ඉන්නවනම් ආයෙත් දැන් කරදර ඇතිලන්නේ නැහැ. ඉවරට වැඩි පහසු තැන කරන් ඉන්නේ සාමල වෙන්නේ. දැන් ඕන අතෝ වෙන්න අර බඩ හිට උතන්ට යන්න පුළුවන්. කරදර කරදර කියන ගන්න. මේ දැන් කියන සහැල්ලුවට වෛරයක් කියලා හිතෙන මේ ප්‍රශ්නේ. දැන් මේ ලබලා තියෙන සහැල්ලුවට වෛර කිරීමක් නැදානේ අහන්නේ මේක තව දියුණු කරන්න ඕනේ. ඒක ඔය සෑහලෝ දන්නවා දිනු කරනවා. ඒක ඕක පටන් ගන්නට පස්සේ ආදිනු කරනවා. මේක මේක විග්‍රහ කරන තාක්කල් මේකට අමතර කරන තාක්කල් මේකට තව දිනු ආලවට්ටක් කරන ළඟ තාක්කල් කවදාකවත් නෑ පටන් ගන්න. නිසා මේක පහසුවෙන් දරන්න පුළුවන් තත්ත්වයක් නම් දිනකට වැඩිය ස්පාසු වෙන සෑහලු තත්ත්වයක් නම් එයාට සම්පූර්ණ අදහ ගන්න. ඕක තමයි නිවන කියන්නේ කියලා හිතාගෙන පටන් ගන්න. මේ සීලයකට කෙලෙසක් වුණා. මේ කියන එක තව වඩා හොඳ කරන්න හදනවා කියලා කියන්නේ මේ කියන එක තාම පදම් වෙන්න වෙලාවක් නැහැ. ඒක දරා ගන්න බැරි නම් ඉවසාගෙන බැරි නම් අපහසුකමකට වෙනවා අපි ඒක කියලා උත්තර දෙනවා. ඔය සිනවට විශ්වාසයක් නැතිනේ. මතක දැන භාවනා මට්ටම ගියාට පස්සේ යා වගකීම් බාර ගන්නවා. අපි අත දැම්මොත් කරන්නේ අවුල් කරන්නේ. ඒක දරා කියන්නේ යන්න පුළුවන් නම් අපි ඉස්සරහම කියපු වාක්‍යය තමයි කියන්නේ. වෙනදක් වැඩි දරා කියන්නේ ඉන්න පුළුවන් නම් මේ කියන தত্ত্বය ඒකටම සිද්ධි වෙනවා කියන්නේ ඒකටම වශී වෙනවා කියන්නේ ඒකටම පදම් වෙනවා කියන්නේ පදම් වුණාට පස්සේ මට මාර්ගයට පස්සේ විදිය කිරි වැදුනාට පස්සේ දුක් වෙනවා කිරි වැදිච්ච ඉස්සර දුක අහලා ඉතාවෝ එනික ආක්‍රය අමුමම ගන්න වෙයි ඉදවන්න පුළුවන් කාපයි ගහපුවම තංගා වෙන්නේ අරගන්න උදලා කාමයි ගන්න දෙයක් නැහැ ඒක වෙන්නේ අමම කාණ්ඩයි. එදා වෙන්නේ දෙයක්. බොහෝම අපි කෙලෙස් එකතු කරලා කියන කල්ප ගානක් ඔය කයින් කරනවා කියන එක හදිස්සිය නේද? ඒ නිසා ඒකදී ස්මාර්ට් වෙලා ගන්නවා වඩා. මේ මට්ටමේවත් සිද්ධිනුට ගාඩු මට්ටමට යන්න පුළුවන් උනේ කොච්චර ලොකු ප්‍රයත්නයකින්. කොච්චර ලොකු ශික්ෂාවකින්ද? ඒසයි ලැබිච්ච පොන්චි දෙපාවා සාහල වශයෙන් අගය කරගන්න. මේ මට්ටමට හරි යන්න පුළුවන් වුණා මේක ලැබිච්ච ලොකු ලාභයක් විදිහට සලකන්නේ ඉතින් කාට කරගෙන යනවා කරලා යාටම කියනවා ඔබට තිරිස් දවසේ හැදිච්ච දවසේ දුයිදෙවි මම ඒක ඉවසලා කරගෙන ඉන්නයි කියන්නේ කලබල වෙලා කරන්න බෑ කලබල වෙන්න වන්නවා නොවිවසී හැටි තත්යකට පත් වෙලා අසහනකාරී තත්යකට පත් වෙලා තියෙනවා අපි වහාට දෙයක් කරන්නේ දැන් බෑ දැන් අපි ආරම්භ මොකද කියන්නේ දැන් සත්කාරයෙන් කියන විලාසිකයක් කපලා දාලා තියෙන සාමාන්‍ය වාක්‍යයක. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ පත්‍යම් වෙලා ඡායනේ කියන පස්සම් කරගෙන අර ඇතිවෙච්ච සෞඛ්‍ය තහවුරු කරගන්න. ඒකත් දෙකෙන් කරන්න. එහෙනම් පත්තම් පදම් වෙලී පදම් වෙලී තමයි එක පියවරෙන් එක පියවරට එක පියවරෙන් එක පියවරට ඒක සිද්ධ කරගෙන යන්න. ඉතින් ඒක ගන්න මම කියන ඔය විශ්වාසයේ තත්ත්වයක් නැත්තම් ඒකත් ජයසිරි මං කරන් කියන එකයි. අනවශ්‍ය ප්‍රශ්න එක්ක ගන්න පරිදි. මේක මේ ප්‍රපංච කර්මයක් වෙනවා. මේ නොකනේ කතා නොකර ඉතින් කතා කරන්නේ. දරා කියන්නේ යනවනේ පිළිවෙලට අරගෙන යන එකයි තියෙන්නේ. මට මේ විදිහට ඔය පිළියමක් කරන්න දෙයක් නැහැ. ඒක ආගෙන යන එකයි කරන්නේ. අවසන් ස්වාමීන් වහන්සේ වාදරු අසින් ඉතිරි නම් මම සෝමාවත්තේ කමඩාය කරා. අනපාද සතිකේ නෑනේ. දැන් එහෙම කරගෙන යනකොට මට එකපාරට මම හුඟන්නේ කියලා ටිකක් වෙන එතකොට ආන පරසනේ හින්දිලා. ඉගෙන ඇත්තටම වැඩ කරනකොට දැනෙනවා නිකන් මුචිකාවක් පදිනවා වගේ නැත්නම් ලොකු බාධක වතුර දිනවා වගේ දැනගත්තා. දාගිය දාන්න ගැටේ දිගට දිගට යනවා පසදාන ක්‍රීපා දැන් මේක ටික ටික සියුම් වෙනවා. දැන් මනසට දැනෙන්නේ නිකන් සාමාන්‍ය එක පරිස්පීට් එකක් නිකන් ප්‍රොබ් එකක් වගේ විතරයි. ඉස්සෙල්ලා වෙන කව සීතල වතුර දැනෙනවා වගේ. ඊපස්සේ ටිකක් වෙලා ඉන්නකොට ටිකක් වෙලාවකට කිසිම දෙයක් නැති තරම් ආපහු ඉරිසි ප්‍රෙස් කරනවා. මේක තමයි ටිකටම දැනට මට දැනෙන්නේ. ඒක වැඩි දියුණු කරන්න කොහොමද නැත්නම් එනවා කියන එක. කියාගන්න ගන්නේ නැහැ. මේ ඉස්සර ආගෙන යනකොට තියෙන්නේ මේ පිළිවෙලට කරනවා කියලා. අපි ඉස්සරහාම ලෝකයේ බොහෝ අරමුණු ආයෙ කරන්ද ආනාපානික පසු කරගන්න. ඒක වෙලා ආනාපානික හිත දාලා ආනාපාන හිත එක මොනකට මොන දාලා කියනකම් අපි දන්නවා නන්නක්කාර අරමුණු නැහැ කියලා. ඒ කියන්නේ ආනාපානයේ මොනකට මොන දාලා කියන්නේ කොට ඒක ස්වභාවය තමයි. ඉන්නේ ආනාපානේ මේ වර්ණ වෙනවා, විවර්ණ වෙනවා, තුනී වෙනවා, සිව් වෙනවා, සූක්ෂම වෙනවා. මේ වෙනකොට මේ භවත යෝගාවද අල්ලා ගන්න පුළුවන් ලක්ෂණ තමයි. මොකද මේ ආස්වාසි මේ ආස්වාසි කියලා පෙන්වනට අන්තිම දෙකම තේන්නේ පොඩි කම්පනයක් විදියට. දෙකම තේන්නේ පොඩි චංචලයක් විදියට. දෙකම තේන්නේ නම් බීට් එකක් විදියට. සීකලක් විදියට හොසවගෙන ආනාපානෙ තේරෙනකොට වේග කරගන්නවා. ඒකේ තේරෙනවා දැන් මේක කියේ දෙන්නගේ පෞද්ගලික ලක්ෂණ ජීවලා ගිහිලා පොදු ලක්ෂණ පහළ වෙනවා. ඒක හරියට රතු හාල් එකක් වතුර ටිකක් දාලා කුට්ටිය දාලා කාටද දෙන්න පුළුවන් මේ හාල් මේ වතුර කියලා හොඳටම රත්තරන්කට කැඩ වුණාට පස්සේ මේකට හාල් කියන්නත් බෑ වතුර කියන්නත් බෑ. ඒක නම් වෙනස් කරක් හැඳරෙනවා. හැඳි ගෑවෙනවා. ඉස්සර වෙලාවේදී හාල් වල හාල් වල පෞද්ගලික ලක්ෂණ තියෙනවා. ප්‍රධානම කටපාඩම් ඇට වතුරේ වතුරේ පෞද්ගලික ලක්ෂණ තියෙනවා. මේ විදිහට පේන පොදු විදියට. ඔව් හැදි ගන්නකොට වත්තේ බොරක් හැදක්. ඒ වගේ ආශ්‍රවසාර විදිහ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් තරකල් අපි දෙකනවා පෞද්ගලික ලක්ෂණ තියෙනවා. බොහෝ වෙලා වස්තුමෝති කියලා කරනවා මේ හොඳවල භාවනා කරගෙන කරගෙන යනවා මේක හැදි ගන්න. හැදි ගන්නකොට වත්තේ ආනාපානදී වෙනවා මේ ආශ්‍රවසේ මේ පස්සට කියලා අල්ලන්න. ඒක කලබල වෙන්න කාරණාවක් වෙනවා බඩ ගන්න විදිහ. අසෝ අසෝමිත ඥානයේදී තේරෙනවා දැනගන්නවා දැන් ඉතින් මේ කී කරුණා තියෙන්නේ සතිය තියෙනවා ආනපන ස්වභාවයෙන් විකෘති වෙනවා විපරිණාමයකටපත් වෙනවා මේක සමානලාවට බානේ දැනෙන කෙනෙක් දැන් ආනපන නැතුණා කියලා චෝදනා කරන්නේ ඉතින් ඔය සර්වඥයන් පාවිච්චි කරන ආනපන විපරිණාමයකටපත් කරනවා ඒකක් එක්කවකට විකෘතියක් වඩවත් අරකට තමයි හැබැයි දැන් බක්තිය කාල් කියන්න බෑ වතුර දැම්ම සැලකෙනම පාවිච්චි කරලා ආරම්භ. ආන් මේ වගේ ගියාට පස්සේ හිත සලා ගන්න නැතුව දඟලක් නැතුව මේ යාම තමයි විදිත දිනාමේ මම මේ විදිත දිනාමේ බංගල බලන් කියන නිසා අන්තිමට නොසිත නොදැනෙන දිනිය නොඇති කතරපත් වෙනවා. පස්සුනාට පස්සේ ආනාපාන වෙනුවට මේ බලන්නේ දැන් මුළු ඇඟේ ඉන්න ඔතේ කම්පනවල සංකලවල පොකුරු දානවා පොඩි දානවා කරකිනවා නලියනවා හිතන්නේ වතුර කඩකට දැක්ක වගේ කොට වගේ ඉතින් නලිය මේක කන් පණු පණු ගහපු කුණු වලක් පණු දඟලනවා මේ ඉතින් නලිය නලියනවා කියලා දැක්කේ මේ ආශ්වාස ප්‍රශ්වාස කරනවා බෑ ආනාපාන මුළු කය දෙක ලල්ලන්නත් බෑ ඔක්කොම නිකන් රූප දහාරි. ඒ නැත්තම් ඒ කියනවා ධාතු මනසිකාරයට පත්. කම්පන දැනගල උපේක්ෂිතින් ගැටි. යෝගාවචර මේ ඇස්සේ බලනවා මේ නහයට කතියන්නේ ඇහැට කටට කනද කියලා බලුවන් තරම් අරකට සම්මුතියලා. උඩු බය වගේ ඇති කරගන්න පුළුවන් තරම් තේරුම් ගන්න ධාතු මනසිකාරයට ආවට පස්සේ කට බඩ නාසය දිව ආදී සම්මුති අල්ලන්නේ. ඒක දෙවෙනි බලක් වෙනවා යෝගා. ඒ දැන් මගේ ඇඟ ගැටුණා වගේ. එතකොට වෙන්නේ මොකද්ද? මේ මම සහ මම නොවන දෙක අතර තියෙන සීමාව කඩනවා. පොඩි හිතමු මේකට ටිකක්. මේකට පොඩි විශ්ිවිද්‍යාව. විශ්ිවිද්‍යාව මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. පොඩි කියලා කියන්න බැරි වුණාට මේක සුයි. මේක තීරසිකර දාපු විකත් ටිකක්. එක්තර ටිකක්. පුරකට ගන්න කියන පස්සේ ගියරයක් වගේ නැති වුණාට පෙට්‍රල් එක මොකද කරන්නේ? ඒක වාතේ තියෙනවා. ඊතර වාක්‍යයේ තියෙනවා තේන්නේ. වාක්‍යයක් පාඩලත්. ඒ වගේ මුළු ඇඟම මම කියාගත්තට වාක්‍ය වෙනවා. නාරවස්ස තෝමන හැරකට පාඩනවා. දැන් අර පොඩි නෑ. සම්මුතිය නෑ. ධනමේ බොහේ දීක වෙනවා. කැලිල බින්දයන ගතියනවා. හැම එකක්ම කුංචි කුංචි විශේෂුණු අංශු ක්‍රියා මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් මැදේ. ඉතින් මෙතෙන් යනකම් මේක දිහා නොසලී බලන්නේ ඉන්න එසේ මෙසේ පෞෂත්වයක් තිබුණා දැන්. උගුරු එතකොට මේක වෙනකොට ඊළඟ ගියා. ප්‍රෙෂර් එක නැගිනවා. හાર્ට් බීට් එක නැගිනවා. බය වෙනවා. කුලප්පු වෙනවා. ඇත්තට ඇරලා බලනවා. හරියම හුස්ම ගන්න හදනවා. සැක කරනවා. එහෙම නැත්නම් මොනවාක්වත් නැත්තම් හිත නිඳ කරගන්නවා. නමුත් මේක එහෙම විකෘතියකටපත් කරන්නේ නැතුව මේක දිහා බලන්නේ පළවෙනි වතාවේ කෂ්ටවත් අවදාප කාටවත් බෑ. ඔය ඒ තරම් අපි මේ කයට ගන්නවා. ඔය බලන්න හිතියොත් වෙනවා මේ කය ශේපයේ රූප කොටසල් තියෙන කම්පන චංචල ගතිය එළියෙත් එක ඇතුළත් එකක්. ඒක කියන මේ එළිය කම්පනය ඇතුළේ කම්පනය කියලා දෙයක් නැහැ. ඇතුළේ චංචලේ පිට චංචලේ කියන එකක් නැහැ. ඕනසෝ සිද්ධියක් තියෙන ඔක්කොම නිකන් බලාපොරොත්තු වගේ තේරෙන පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට හැටයක් පහළම මේ හීනයක් දකින්නට සිදුවේ. ඒක සම්පූර්ණ අදහීනයක් වගේ. හිතන හිතන දේවල් පේන්න පටන් ගන්නවා. ඒ වගේම පේන දේවල් හිතවිලක් කියලා හිතෙනවා. පේන දේවල් හීනයක් කියලා හිතෙනවා මනෝකෝපංග වෙනවා. කියන්නකො මනසෙන් හිතේ. ඉතින් මේ වෙන සාමාන්‍ය ආධුනික යෝගාවචරය කහමාරක් විතර වගේ වාඩිලා ඉන්නකොට පළවෙනි වතාව. නැවතනකට භාවනා කරන එක විනාඩි 20 කිහිපයකට එනවා. ඒ ආවත් හීනයක් වෙන්න පුළුවන්, මායාවක් වෙන්න පුළුවන්, මෙහෙවක් වෙන්නත් පුළුවන්, ඇදහිල්ලක් වෙන්නත් පුළුවන්. නම් මෙතෙන් ආවෙම ශික්ෂණයනේ. මම මේ වෙනකම් අර සතියට තුනේ නැහැ. ඒ නිසා සමවටනක සඳහන් කළා මේ කියන தত্ত্বය අගය කරන්න ආඩම්බරේ කරන්න නම් මේ මනුස්සයා මේක සැපක් විදිහට හලගන්න ඉගෙන ගන්න. මේ මහා දුකක් මේක මහා දුරු ඇඟම සංෝගහය ජීවිතයක්. මම කියන්න දෙයක් නෑ. මේක දෙන්නේ හරියට ආසකරන්නේ නැහැ. ජීවිතය රාග කරන මිනිහට ඔක්කොම නිකන් නෑ. හැඳි ගැල්ල යන කෙනෙක් නැති නේද? તો හැඳි ගැල්ල පරිදි සාප කරන දෙවේ නාශමාපෝ කියන්නේ. දැන් නාශමාපෝ තමයි. ඉතින් ඒකට බුදුහමොත් එකක් තරහයි. ධර්ම එකක් තරහයි. භාවනා එකක් තරහයි මේකට භාවනා කරන්නේ. ඒකට මහා දුකක් ඇති වෙනවා. මුතු දැනගන්න කියනවා ඒ විනෝද මේකට ප්‍රසාදයක් පාලකරන්න මේ මේක පුතක්ඥයට දුකක් ආර්යයන් වහන්සේට සැපක්. පුතක්ඥයට විශාල කරදරයක් තිබුණු මේ විනාශ වීමක් ආර්යයන් වහන්සේට විශාල ලඟා වීමක්. ඒක නිසා මෙතෙන්දී යෝන්සමනස්කාරයේ තිබ්බොත් අනේ අනුන්ටන් මම මේ රූප ධර්ම වල ඇතුළු පිට කියලා සක්නටුව හොඳනම් තමයි සක්නටුව මන්දල් තේරෙනවා. තාම නොතන මිනිස්සු මට බලන්න පුළුවන් කියලා යෝන්සමනස්කාරයේ තේරෙනවා. මේ භාවනා කරාට හිතෙන් ඕන කරන මේ දැක්ම මේ යෝනිසමගේ කාර්යය ඇතුලේ නැත්තම් ඉති යෝගාවචරය පිළිතුරු ගත කරනවා කේන්දර බලනවා එහෙම නැත්තම් අංජන ගන්නවා අපට අනුසුද්ධ කරනවා බය වෙනවා රැඳෙද සසවතේ පැහැදිලිව සඳහන් කරනවා මේ පොත බාල සූත්‍රයේ මහණෙනි මෙතෙන් ආවට පස්සේ මේක දුකක්. ඒ ඉන්නේ ඉතලා ගොඩ දාන පණ කරන්නේ. ඒ නිසා සම්පූර්ණ පාලනය කරගන්න බැරි නාසමකෝ. ඇදිගැරිලා ප්‍රෝසෙස් එකක් තපස් විදිහට පාවා ගන්න. මේක ලෑස්ති වෙලා බලන්න. ඊට පස්සේ තමන් ආර්ය විවහාර කියන්නේ මොකද කියලා තේරෙනවා. ආර්යනාථක පුතජනේ දුකයි කියන එක වාග්නාථක සපයි කියනවා. මේකේදී සැකදෙවොත් මේක මේ මේක නරේදියොත් මේක මෙතනින් දෙවෙනු දෙන්නේ නැත්නම් ඉතින් කවදා හරි ඉස්ස හදා ගන්නකම් ඕකෝයි ওই දර්ශනේ දෙන්න දෙන්නේ. කවදා හරි යෝගාවචරය නියම සංදෘෂ්ටිය. යෝනිසමස්කාරයේ හදනකම් ඒකම දෙන්න දෙන්නේ. කවදා හරි මේක සපක් වශයෙන් බාහිර කරලා දාන්නේ. පොඩි දෘෂ්ටියේ පොඩි ආකාරයෙන් සත්‍ය කරගෙන යනවා. ඊට පස්සේ යෝගාවචරයට හොඳ දුකක් ඇති වෙනකොටම සපක් කියනවා. දැන් මට දුක දුක වශයෙන් නෙවෙයි දුක ආර්ය සත්‍යයක් විදියට. කවුරුත් බයිනවා කවුරුත් ගහනවා විග්‍රහ කරනත් මම කාටවත් ගහනවා දැන් තේරෙදිම තියෙන්නේ ආදී ලෝකේ ඇත්තටම කියලා කියනවා ඒකයි සම්පිතාන් ගියාට පස්සේ අසුවිරු ඥාන ඇති ලැක්ෂණ යන යෝගාවචරය ඒක පදක්කමක් විදිහට පටලවා ගන්න. අසුවිරු ඥාන ලැක්ෂණ ලැක්ෂණ ගියේ නැති එක නම් යකෙක් දැක්ක පෙරේතෙක් දැක්ක භූතයෙක් දැක්ක වගේ විදිහට ඊයින් ගාඩි දාන බය වෙනවා. ඒ භාවනා කරනම කරන්න බෑ වෙයි. ඒක දෙලේ දක්වන ආකාරයේදී පැහැදිලි වෙනසක් තියෙනවා විචින්ච අනුකම්ම සීලවා දස්සනේක සම්බන්ධ. දිෂ්ටිකටපත් වෙනවායි. දිෂ්ටි රියල්මයි කරන්නේ. කියන ආකාර දේවකෙන් දිෂ්ටි ඔක්කොම මෙතන දිෂ්ටි කරන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ දිට්ඨියක් නැතිකම තමයි. ඒක ඔක්කොම අයින් කරන දිට්ඨිය චාරක ගන්න. සීලවා තමන් දරනවා මෙතේ තමයි ශික්ෂාව කියනවා. පොට්ටයක්වත් දීනෙකින්වත් අහම්බෙකින් නෙවෙයි. ඉතින් චාරුකම් කියන දර්ශනය සම්බන්ධ විස්තර දෙන්න උගොති. ඔත නෑර පේනන වාගේ. මේක කියන්නේ තවන ගතිය. මේක කියන්නේ පෙළන ගතිය. මේක කියන්නේ විපරිණාම ගතිය. ගොඩේ දකින්න ඕනේ. දකින්නකොට තමයි දැන් තේරුම් ගන්න මේක පස්සේ ආයෙ ගෑනියක් කියලා හරි මේක කරවත් ඔය ගොඩේ තමයි. වෛද්‍යුත් සාධනයක් ඔය ගොඩේ තමයි. දිවි ලෝකයක් සොච්චරයි. රක්ම ලෝකයක් සොච්චරයි. ඒ නිසා ඕක ගැන කියනවා නම් යම් කිසි ආකාරයක් අනුවිදේ ඕනේ කියලා දේවා කියලා ඒක ඉතින් අර මම ඒ වගේකට මම කියන්නේ සුරි කිව්වොත් ඒක ඔබ නරක දෙස්තරා කරා අසුචියක මුල නැදල්ව ගහන්න ගන්නවා ඒ අසුචියේ කොහෙත් එක යනවා අපි රාහුල ස්වාමීන් වහන්සේ කිව්වේ අසුචි බෙට් එක මුල බැලලා බලන්න යනවා කොහෙත් එකක් අසුචි බව දැනගත්ත දැසේ ආයෝගකට ප්‍රේම කරන්නේ. හැබැයි ඒ කියන්නේ සදාකාලික නෙවෙයි. දක්ෂණයක් වශයෙන් පේන වෙලාව. ඒකට ලෑස්තිලා ඉන්න වෙලාව. ඒක සත්‍යකරෙත් අපිට ආයෙත් කයි තියෙනවා. ආයෙත් සම්බන්ධව තාත්තා ඉන්නවා, ගෑනු තියෙනවා, ඔක්කොම තියෙනවා. ආයෙත් ඕන වෙලාවක තමයි අර පාරමිතිය ශික්ෂණ විදියට එන්න ගිහින් ඕන තරම් මේක නැවත සාධි කරගන්න පුළුවන්. යෝජනා ඉදිරි කරගන්න පුළුවන්. මේ තේරෙනකොට බබලත් එක්ක අම්මලට බබලන දෙයක් කරනවා. බාහනා කියන පස්සේ සැදී කියන විදිහට ඒක කතාව කරනවා. ඉතින් ඒක මෙතන කම්කාණ සුද්ධ කරන්න දෙයක් නැහැ. මේ දේ බොහෝම දකින්න, නිතර දකින්න, පරියන්කේ දකින්න, සක්මනේ දකින්න, ඉතින් වැඩ කරනකොට දකින්න, රාගයේ තියෙනකොට දකින්න, ද්වේෂයේ තියෙනකොට දකින්න, සද්ධාහ නැතිකොට දකින්න, සද්ධාහ නැතිකොට දකින්න පුරුදු කරගත්තොත් කොයි ආවේ කොයි තැනක් කොයි කෙනාටත් මේක දකින්න පුළුවන්. ඉතින් ඒක කමඨාන රූප වෙන්නේ ආහන මනුෂ්‍යයන්ගේ තරන්නේ ඔක්කොම රූප වෙනවා. හැබැයි ආහන නෙමෙයි. ආහනෙන් දැක්කොනේ භාවනා යෙදෙන ගිහිලා තියෙනකොටනේ. එතකොට තේනවා මේකට මේකට මේ වගේ තත්ත්වයක් කරනකොට මෙතෙක් කල විකාශ වෙනකොට කොච්චර ඇඬුවද? අපි අම්මේ කියන්නේ. අනේ දුකයි කිය දැන් තේරෙනවා මේක තමයි පළවෙනි ආදේශකයේ මේ දුක බාර ගන්නට බාරගත්තාට දුකේ කැඩෙන්නේ නැති නැති වෙනවා. ඒ වගේ මේ දුකේ තියෙන අමීය චිත්ත ගැති නැති වෙනවා. මේ විදිහට කරකොට අපේ දාගත්ත ගමන් චිත්තයි තමයි. තව ඒක හරියට ගුණයක් තියෙන කෙනෙක් කතා කතා යනකොට ඒක හරියට. අරුට ලක් දෙලා ගන්න හරිය චිත්තයි. කතා ඒ විදි කරන්නේ તો දිගට මොකක්ද? එලා. ඉතින් වගේ මේ කන්නේ දුක් කන්නේ දැන් මේකෙන් අපි කියලා තියෙන්නේ ඉතින් භාවනා කරන කෙනා දැන් මතක තියාගන්න මේවා මුවින් නොදෙන දරා ගන්න එකයි භාවනා කරපයි කියන්නේ. මේ කාටවත් කියනවද නැහැ. මේ දේ දිහා බලන බැන්නේ වෙනසක් තියෙනවා. හරි බැලෙන් දරුවොත් මේ ඔක්කොම සැප සාධක කරනවා. පරිදි බැලෙන් දරුවොත් බාධක කරනවා. සාධක බාධක වලට බාධක සාධක වලටපත් වෙන්නේ. තමයි බාධක දෘෂ්ටි කොහේ වැටෙන්නේ නම් ගියාට පස්සේ තමයි දෘෂ්ටි බලපාන්නේ. සතුන් මත මොකක්ද කරන්නේ මේ මිනිස්සුන්ට මේව කතා කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මෙතන ලෑස්තියක් නැහැ ගිහිල්ලා නැහැ. ඔත් මෙතෙන් ගිහිල්ලා ඒ කෙනෙක් විදිහට නිවට පයින් ගන්න ඉඩ තියෙනවා. නිවට පයින් ගාලා පැත්තකට දාන්න ඉඩ තියෙනවා. ඒක නිසා කියන යාම සාධක වෙන්නේ මේ දරා ගන්න පුළුවන් දුකක් දරාගෙන ඉන්නකොට මේ ශික්ෂාවක් කරානම් කියන්නේ සතියේ තේනවා නම් ඒක කොහොමද කියන්නේ ජීවිතේ හැම වෙලේ වටිනාම ක්ෂණ සම්පත්තිය දුආකරන් මේ දුකට මොන දෙන එකයි කරන්නේ. මේ භාවනා කරන දෙන්නේ සමාන දුක මඟ අරවල යන. දුකේ කරල යන. ඒක හරි හැමත කරනකොට නම් විපස්සනා කරනකොට නම් පුළුවන් නම් කාබන් දැනන කාබන් තමයි. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපේ කරාට මම මතක් කරනවා කාටද මෙහෙ කරපේකේ තොරතුරු ඉදිරිපත් කරනවා නම් මේ කොයිදෝ එකක් තියෙන තියෙන්නේ කමඨාන් සුද්ධ කිරීමට අපිට උදව්වක් කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා සූත්‍රයේ හැටියට අපේ ශ්‍රද්ධාව ඇති කරගෙන ගමනින් ගිහිල්ලා ඊට පස්සේ කුසල් කරගන්නවා. ඊට පස්සේ අපේ දස සංයෝජන අතහරින්න යැති නැති කරගන්න උත්සාහ ගනිද්දී ඒ දස සංයෝජන නැති වෙන බව අපිට දැනෙනවා. එකින් එක එකින් එක අපිට තේරෙනවා දැන් මේ මේ දේවල් ඉස්සර තිබුණා මේ මේ දේවල් නැහැ කියලා. එතකොට ස්වාමීන් තමන්ටම දැනෙනවා මේ ගමනේ යම්කිසි විශේෂයක් තියෙනවා යම්කිසි වැඩක් වෙලා කියලා. එතනදී අපි ඊට පස්සේ තවත් උත්සාහගෙන යන යත්තේ අපිට ඊට වඩා යමක් මොනවා හරි තව කෙරෙන්න තියනවාද කතා කරලා මේක පැහැදිලි කරගන්න මේ විශේෂයෙන්ම කරන්නේ මේ නිවන් ගමන එන්නත්නම් මේ ආධ්‍යාත්මයේ යන ගමන ජවනිකාකී දෙකේ දීත වෙන්නේ හැම ජවනිකාවකම මේ ජවනිකාට අදාළ ශ්‍රද්ධාව පහළ වෙනවා විශ්වාසය කරවලීමේ කුසල ඡන්දේ පහළ වෙනවා. එතකොට ඒ සද්ධාව නිසා පටන් ගන්න කුසල ඡන්දේ හරහා යම් ප්‍රමාණයකට ප්‍රතිඵල ලැබුණාට පස්සේ ඊගාව පාරම්පර්යයට ඊගාව අභියෝග ගන්න හිත දෙනවා. ඊගාව අභියෝග කරත් පස්සේ ආයෙ සද්ධාවෙන් වැඩ කරන්න ඕනේ. කුසල ඡන්දේ පාඩපත් කරනවා. ඊට පස්සේ ඒ පාරම්පර්යය පාස් කරලා ඊට පස්සේ ඊගාව පාරම්පර්යය. අපි පන්තිේ පන්නේ යනවා. ඒ කියවල කට්ටු කීපකින් යන්නේ එක පාරෙන් කෙරෙන්නේ. ඒ හැදෙන ප්‍රතිපදාකිනවට පාවිච්චි කරනවා. ඉස්ලාම සීල විසුද්ධිය ගන්න සීලේ පිළිගන්න ඊට පස්සේ සීලේට රක්කුලවටන්න නෙවෙයි රක්කුලවා චූටි නාම කියවලා නෙවෙයි බාලයන්ව බාලාලාපන කරගන්න නෙවෙයි සීලේ රකින්නේ මම සමාදාන වෙලා මගේන පිරිසිදුකම සඳහාගෙන සීලේ රකින්න එක තමයි තේරෙන්නේ ඉතින් ඉස්සරහට අපි කියන්නේ රක්කුලවටන්න නැත්නම් මිනිස්සු කියනවා සීල විශේෂ දැනුවට පස්සේ චිත්ත විශේෂ දෙයක් අපි වැඩ කරනවා. චිත්ත විශේෂ විද්‍යාව පස්සේ නීවරණයක් තත්ත්වයක් හිතා ගන්නවා. සද්ධාවේ ප්‍රදාන නැහැ. කවදා හරි මානසික ලග්ගෙත් මට නීවරණ නැති චිත්තක්ෂණයක් ලබා ගන්න පුළුවන් කියලා ඒක ඔන්න තහවුරු කරලා පස්සේ තේරෙන පටන් ගන්නවා දැන් 100ක් තියෙන චිත්ත විශේෂ ගත්ත තමන් ළඟ බලපතල මාන්නයක් තියෙනවා. දැන් මම ඉස්සර වැඩි සීලවත් අරිස්තරිය මම මට සමාධියක් තියෙනවා කියලා තද දෘෂ්ටියක් එනවා. අනිසමතු නීති සත්තු අනිසමතු අතනෝ අනිසමතු පාලකුමේසු කිය ඊළඟ දේවා දැන් ආරම්භක නැති වුණාට වෙනම ලක් කරනවා මාන්නයක් ඇවිල්ලා ඒක දෘෂ්ටියක් ඇවිල්ලා ඊට පස්සේ මම මේ දෘෂ්ටි නැති කර ගන්න ඕනේ නිහතමානී වෙන්න ඕනේ මම සීලතාවය දෘෂ්ටිතාවය සමහිත පවත් ගන්න ඕනේ සමාධිය තිබුණා නැත්නම් දෙතුන්කම සමාධියට පාත් ගන්න මගේ සමාධිය නැති වෙලා සමාධිය ඇති වෙලා සමාධියට පාත් ගන්නවා කියන දෘෂ්ටි සුද්ධ කරන සද්ධාවක් ඇතිවෙන කොසල ඡන්දයක් ඇති කරගන්නවා අමාරුයි සීලතරයි දුසීලතර සමාධියට පාත් කරනදී සුදුඥානසින් කියන්නේ මාර්ගඵල ලැබුණු ස්වාමීන් වහන්සේලා නැති ස්වාමීන් වහන්සේලා සමාන තරමයි මාර්ගඵල ගොයින විශේෂ කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඉන්දියක් කරන දෙනවා සාපේක්ෂව ඔක්කොම සාමහිත තරකන්න ඕනේ. සිවුරු කරලා පටිය කඩේකට ගන්න මේකත් මානව පරිදයක්. ඒ කියන තරකන්න කියලා දින ආනේ මහා සංඝරත්. මේ කාර්යද වන්නේ කරන්නේ. අපි කොහොමඩක්වත් සීලත් දුෂ්ණාන්තරණ දුරුකරයක් කරලා ඉතින් තවත් වචන කතා කරන මිසි දුහිල්ලසාවට දැකපුවාම ඉතින් වැලවිතින් ආගෙන වගේ වැඳලා දැන්නේ ගැටියක් තියෙනවා කියලා. ඒ ටික තාක්කල් මතක තියාගන්න අපි ළඟ දුක්ති දුක්ති ගුණ අපිට මාන්න තියෙනවා. සුදු සීලතරයි සුදු සීලතරයි වඳිනවා කියන එක නෙවෙයි මම කියන්නේ සමීහිත බවක් ගන්න තරයි. අපි සීලතරම ගන්නවා. සීලෙන් අපි කරුක් කරනවා. දැනගන්නකොට මේකේ මට මාන්නේ කියලා දෙයක් ඇති නොකරන්න දිට්ඨිය පිළිබඳ වැඩ කරන්නේ නම් අනුස්සද්ධාවක් ඇති කරන්න වෙනවා. ඒක අපි යන ජීවිතයත් සත්‍තාව නෙවෙයි. මේක නිරුද්ධ කරලා සීලතරම පිළිගන්න තමයි. මේ දිට්ඨි සංකල්ප ක්‍රියාත්මක කරන්න බැරි නිසා මොකද මේ ලෝකේ හැම එකම තියෙන්නේ වෙන විදිහේ නිමතේ තමයි කරන්න බැරි වෙනවා උත්සාහ කරුවොත් දිට්ඨි සුදුසුකමක් වෙනවා මම කියන්නේ ජීර දියක් කියලා නෑනේ මේ නාසික වගේ යම් ප්‍රමාණයකට සාක්ෂාත් කරන්න පුළුවන් මෙන්න කන්නේ අරමම සමසේ සාධකම් වෙන ලෙන්දට තේරෙන්න ගන්නවා එන ආගමක මේ විශ්වාසය තමයි ඒ වගේ අපිට දකින්න ඉන්නේ යන්නේ අපිට පුළුවන් කිසිම විදිහකට ලයිසන් එකක් නැහැ මොනම හේතුවකින් පොර ධර්මවාදී. ඒගොල්ලන්ට පුළුවන් මොන ධර්මවාදී කියලා අපිට නැහැ. මොකද අපි දෙවිය අදහන් නැති නිසා. ඒක බුදුහාමුදුර අපිට දෙන්නේ නැහැ. ඒ නිසා අපි කෙරුවොත් ඒ වැඩි. අපි බල්ලේ කණ්ඩායමට පස්සේ අපි හපා ගන්න යන්නේ නැහැ. බොල්ලෙන්නේ නැහැ. දැන් අපි දැනගන්න ඕනේ අනිත් මනුස්සයන් මිත්‍යා දෘෂ්ටියේ කුණා. ඊයාගේ නායකයෙක් කුණා අපිට දැන්න. මේක කරන සාහිත්‍ය බලනකොට ඔය එක. තේරෙන්නේ නැත්නම් කියනවා ඔබ බැලකට කමන්නේ ඔය හේතු නැහැ. අන්න ඒ විදිහට දික්තිය සකස් කරගන්නවා කියන බෞද්ධයන් තමයි සමානම සතයි කියලා මම කියනවා. අනික ඔක්කොම කියනවා නේද? අනික ඕන දෙයක් එක පැත්තකට දාලා බුදුහාමුදුරට වන්දි. අපි නෑ. අපි දැනගන්න උත්පත්තියම බුද්ධහම අපි පරිසාරයේ බුද්ධ අනුවෙන්සම වෙච්ච සම්මාදිතියයි. මොනෝනෝයින් කරගන්නවා කියන්නේ. එතකොට තුන්වෙනි පාඩම් තමයි. සුද්ධි විදි. ඊගාට සංකා විතර විසුද්ධි සැක පහළ වෙන්න පටන් අර ගන්නවා මේ වගේ වැඩක් කරන මගේ අතීතේ මම පව කරලා නැද්ද මට ඇති වෙන තීතියනවද මේ ගානේ නෝ කරන් දෙනකොට අපට අනුගත කරගන්න ඕනද ගුරු රැකතරනාතේ වල කමක් නැහැ කිල්ලෝල ප්‍රතිපස්ස ලෝකෙට දෙදකමට අවශ්‍යතාව වැඩි මේ දෙනවා මේ ඔක්කොම කරගත්ත ගමන දැන් ඕනේ ඔක පස්සේ කරගමු කියන එක. ඒත් ඒ අතරේ ඉස්සේ කියන බවට නෑ ඕනේ කුජීතෝ පෙට්ටා නෝ හොරවන්නේ. දැන් කියනවා කොසල ඡන්දේ කියලා. මෙන්න ලියලා සම්බන්ධුත්ව උනත් නැද. සමතේ උනත් විපස්සනා. ඉස්සරහට ගියත් පතර ගියා. කොහොමද තියෙන්නේ? මම මේ හෙදේ ආ මේ මුද්‍යාවකට තේරෙන මේ සැකේදී මේකට හේතු වෙන්නේ ඕනි තරකට දැකගන්න. අපේ මුළු ජීවිතේම අපි සැකවලට පෝර ගන්නවා කියන්නේ. අනුව වෙලාදෙම මේ ලෝක යුද්ධයක් තමයි ඇතිලා තියෙන සැකයක් වගේ සැක හේතුවක් මත නෙවෙයි. ලෝකේ තියෙන වික්කරවලට තියෙන අනුවක් සැකයක් මත. ඔය කෝම්පැනි ජීකපද දිසෝල් වෙලා බංගලොත් වෙන සැකයක් මත. කාරණාවද නෙවෙයි. එතන මේකට අපි ගෙවලා තියෙන දාන බැලුවොත් අපි සැක කරන හැම වෙලාවකම බුද්ධෝත්පාද කාලයකට කියනවා. මනෝස්ථාන භාවය අමතක කරනවා. චල සම්පත්‍ය අමතක කරනවා. සජානිත්‍ය අමතක කරන ධර්මයේ අමතක කරන පරිදීන මොන අමතකනේ මොකක්ද දැක ගන්න ඒක කුජ දාත බලන්න කවදා හරි ඒක ඇත්තේ අනිත්‍ය දවසට සෝවාන් වුණා වගේ මම ඉන්නේ ඉතියට වැඩි විශ්වාසයි මේකේදම දින්නාස්තරේ මේකේදම කල්ලායත්වයට ඉතින් දක්න විදිහ හැම වෙලාවෙම එනකොට සැකේ මේ වයිපරේ කොහේ වැඩ කරන්නේ වැටෙන වැටෙන වතුර දිග අයින් කරනවා එහෙම නැත්නම් වතුර වලින් ගියොත් ඒක ඇක්සිඩන්ට් එකයි ඒ නිසා ඥාන පිළිබඳයක් මම දැක්කේ. සැකජීවේදී හැම කෙනාම සැකයට ප්‍රඥාව කියලා නමක් දාගෙන තියෙනවා. ඒක නියොල හොරෙකුට දරුණු කමේ හරකන. ඉතින් හිතා ගන්න මොකද වෙන්නේ කියලා. ඒ තමයි සැකේ දුරු කරන්නේ. යම සීලෙත් එක ඕන දෙල්ලම් වගේ නෙවෙයි. මේ තරම් සැක හිතන ලෝකයක මගේ හිත සැකයෙන් තොර නිසකව. අපි කප්ප සාධේ කියන එක හිත සූදානම් කරන්නේ. ඕනි කුජිතෝ පිටා. අපේ මේකට කියන්නේ ඔන්නෝනේ ඔය ඉන්නේ ප්‍රොෆෙස් කරනවා කියන්නේ. අපි දැන් හතර විලාද කියන්නේ බුදුහාමරණ ධර්මද සංඝහර පිළිවෙත තවත් මොකද කතා කරන්නේ කියලා සැකේ තියෙන නොතබ ප්‍රපංච කරන වේද නොතබ සරිසුමෝ තියෙන නොතබ ආඩපාලිකේ තියෙන නොතබ චෝදනාවට තියෙන නොතබ වාග් බහුවේ තියෙන නොතබ වත්තංග බුවා මේ කියලා මේ කන දේ එකට අල්ලන්න බලන්න. දිනාගත්ත වැටි හොඳ නිින්දයක්. දැන් අපි කරවට කියලා නැහැ. පුදුමාකාර පැකේජ් එකක් තියෙන්නේ 2012 ඉස්සෙල්ලා ඉතින් ගියේ අපෝ ලෝක විනාශය වෙනවා 2012 කෙලිය තමයි. දැන් 2012 කියන පටකටයි. දැන් මතක නෑ මේ අර භයානක තත්ත්වෙ ඉන්නේ කියලා හැබැයි ඊට වැඩි සැකදන් තියෙනවා. ලංකාවේ තමයි මේ පන්නගත්තට පස්සේ තමයි ඉන්නේ ජීවත් වෙන්න පටන් ගන්න. මේකනම් දෙලක් පිටිකන්නව දෙලක් වස්තු කරගත්තා වගේ දෙකොළු ඉලක්කව වස්තු කරගත්තා වෙනවා නටන්නේ. සැකේ දුර කරාට පස්සේ මේ මල් මාර්ග මල් ලබුණාට වගේ එකතු වෙනම ගන්න තමයි දැන් දැක වුණොත් දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ කියනවා ධර්මයේ සංඥාස සීලයක් තියෙනවා ඊට පස්සේ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ අත්තර ප්‍රතිපදා කරන්නේ ඊට පස්සේ තමයි අපිට විශ්වාසයක් ඇතිව තමන් ඇති කරගත්ත විසුද්ධි කතාවක් මත ඉඳගෙන තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්න පුළුවන් ඒක තමයි ඇයි සීල් රකින්න ඕනේ ඇයි කමටහනක් ඕන කරන්නේ? ඇයි කමටහන මෙහෙය කරන්නේ? මෙහෙය කරන කමටහන් දුරුවන් වෙනකොට ඇත්තට බය නැති කරගන්න ඕනේ ඇයි? ඕන කාරණාවද තේරුම් ගන්න. ඒකත් මේ නිවනක ඊමත් ඥාන රසන විශ්ුද්ධිය කරගෙන ඕනේ. මේ තේරම වර්ණිතු උපකරණ කරනවා. පටු උපකරණ නෙවෙයි වැඩි කියන්නේ වැඩි කියන්නේ මේක දැක් කරගන්න ඥානෙ ඥානෙ කියන්නේ අතහැරීම. ඉන්නේ මොකද අතහැරීම? දිට්ඨි මොකද අතහැරීම? සියල්ලගෙම කරන කරගෙන මේ හැම මට්ටමකදීම ඉසල සද්ධා පහළ වෙනවා ඒක කුසල සංකල්පයක් පාඩපත් වෙනවා ඊට අභිමෝක්ෂයක් පාඩපත් වෙනවා ඊට පස්සේ තමයි ඊගා පාඩ ඊගා පාඩේදී අපි ආයෙත් තාවකේ ඒ කියන්නේ අර අර ක්‍රියාවලියම නෝනේ මට්ටම් හතක් අරෝයකරදී කාලේ මත විසුද්ධි ක්‍රමය කියලා කිව්වා අසපාදීන ඒකට විසුද්ධි මාර්ගය අරගෙන ඔක සලෝස් මාර්ග විපස්සනා ඥාන නාම විපස්සනා ඥාන කියලා දාඩේකට කරුවා ওই ධාර්මයේ කට විවත් නාම වශයෙන් එහෙම දුක වශයෙන් එහෙම නාම රූප වශයෙන් මෙතන තවත් කට කට කට කට කුංචි කුංචි කුංචි කුංචි කොටස් කර කර හෝල්සේල් බිස්නස් එකකට රිටේල් බිස්නස් එකකට ගන්නවා කියනවා. තව ඉස්සරහට යනකම් තව තව කෑලි කෑලි කප කප දෙන්න බලනවා. ඒක ප්‍රතිපදා කියන මේ අවචනයේ උඩ වචනේ මත ප්‍රධාන පාසක උපදෙවි. එක පහරේ මෙහෙම තමයි. හැබැයි එකම පහර තමයි ඥාතනාට ගහන්න ඕනේ. ඒක ඔය භෞතික විද්‍යාවේ තියෙන පොතේ සඳහන් කරන කර්මන්තේ මිනිසයා යාකිනවා දේවමේ පාලම වගේ පාලමක්. ඒක අපි කොච්චරන්නේ කර්මයේ කියනවා ඒවා නිමේ ඉතිරි මහත් කුරු පාලම අහගන්නට ගත්තේ ගල් පතුරු ඒවාම දිවල් අවගත්තේ යකඩ කරු පාලවති ඒ මෙහි ගතබව තිනාතුරු පොඩි පෙරදේ වල අනිත් කොටි දෙකයි. ඒක අනිත් පාරක් පස්සේ ආවා. මේ වගේ බරපතල පාඩමක් වුණත් ආලේක ගුරුත්ව කේන්දරය අල්ලලා ජිම්බෝල් එකෙන් යන්නේ මුළු පාඩම දෙන්නවා කොච්චර බලවතර යන ස්පක්ෂයක් වුණත් ඒ හරියට ගුරුත්ව කේන්දරය අල්ල ගුරුත්ව කේන්දර ජිම්බෝල් එකෙන් යන්නේ මුළු පාඩම දෙන්නවා ඒක නිසා කාටවත් නෑ කියන්න බෑ කොරකට යනවා කොරකට කරන්නේ හරියට ගන්න ඕනේ ගුරුත්ව කේන්දරය ඒකට පස්සේ ඒකෙන් අරගත්ත මූලධර්මයක් තියෙනවා ඒ මොහොතේදී මේ කම්පණය වෙන නිසා පහළම දෝලනයකට ලක් වෙනවා. ඒ දෝලනය උච්ච අතයි තවදී බෝලකින් ගමෝ දෝලන දෙන්නේ. දෙකුණට. තුන හතර පහ එකලදී බෝලෙන් ගහ පාරම කරන්න පුළුවන් කියලා. උච්චන ගාමී සැකේ. ගාමී සැකේ ගහලා උච්ච ලෝක පාරම කරලා ඉන්නේ අපි අහවෙන්නට කරලා ගහන්න ඕනේ. අරේක දෝලනය අල්ල ගන්න. ඒ නිසා ආන්නේ පෙරල් එකක් යනකොට කාලෙ මොළකින් මාස් පාස් කරන්නේ. විද්‍යුත් මේක අහුනොත් ඒක කාලේ දොරණ දෙකක් එක පහම කරන්නේ. මාස් කරගෙන යනකොට කියනවා ඊළඟට මම ලකුණ යන්නේ. මේ පොළොට ගහන දෙවියත් එක්ක පාලනය කරන කඩයක්. මේක අපේ කෙලෙස් කඳ. ඔය පාලමවා. එක පාරක් එක චිත්තක්ෂණයක් මම දැන් කියන මෙතන කියපු ගමන් කෙලෙස් කඳ හෙල්ලුම් කරනවා. දෙවෙනි සැරේ තේසේ කරනවා. තුන්වෙනි සැරේ යන්න යන්න යන්න මේක තාම විදියටකින් තිබුණාට වැළඳන වගේ එල්ලෙන්න පටන් ගන්නවා. ඉතුරුම රහන රහන කොයි කියන විශේෂ දෙකේ කියනවා. කවදාකවත් එකකින් බොලකින් කරන්නේ. ඒ අපිට නිකුතුහමරක් තියෙන ජීවිතේ. උදාහරණයක් වුණොත් කියන්නේ අර බල ගහපම මොකද වටිනාකම තමයි යුක්ත කියන්නේ. මෙන්න යකේ මතන ඒක දාපක්. ආනපනකට ඒක දාපක්. ඉතින් මේකම රවදන්නද මෙහෙ කරන එක ගන්න. ඉතින් ඒක ගන්න ගන්න පුළුවන්. ඒක ගන්න. අපිට ලැබෙන්නේ මෙච්චර ජීවෝල දැන් කියන ඔච්චර වෙලා ගහගෙන ඉන්න බෑ. ඒක අපිට මතක නැහැ මේ විචාර ස්පස්තර කරන්නේ. ඒක එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයේ එළඹ සිටව ගත්තොත් ඒ කඳව සර්වතරන්සේ සදාහ කර තිනා මහණෙනි බල හරියට සත්‍යයේ කියලා වැඩ දිනුවොත් හිමාලය පර්වතයේ දෙකට බලන්න පුළුවන් ඔය චුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද මේ සංසාරය කියන ඔබ අවිද්‍යාව ගැන කුමන කතාවද හිත හදාගත්ත හිමාල පර්වතේ බලන්න පුළුවන් කියන්නේ හිමාල පර්වතයේ ඉස්සරහේ අවිද්‍යාව කියන්නේ සූත්‍රය සඳහන් කරන්නේ නිසා අපි මේ චිත්තක්ෂණයට ගරු කරන්නේ මේ සති මාත්‍රාවට ගරු කරන්නේ අපි කරන මානු දේවල් නැති දේවල් ගැන හිතේ ඉඳගෙන සත්‍ය මාත්‍රාව යන්නේ මේ එක්කිනුටවත් කිසිම බාධාවක් නැහැ. කාට හරි දෙන දත උසලා කියන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එන්න මට අසවදී බාධා කරනවා. ඕනේ ලාපේ. ඕනේ අසුචි වල කෙනෙක් ගන්න. ඕනේ පිළිකාවක් හැදෙන්න දෙන්න. ඕනේ ගෙතනින් ගේකට දෙන්න. ඕනේ අම්මා තමයි දෙන්න ගන්න. දරුවෝ මේ ඉස්සරහින් දෙවරදී මොකදෙන් මෙතන මේ ගන්න පුළුවන්. නිසා ඒ චිත්තක්ෂණය විතර බලවත් චිත්තක්ෂණයක් ඇත්තේ නෑ කියන නිසා මේ මම ඊයේ කියව මෙසේජ් එක දෙනවා මුළු ලෝකෙම පරිසර දූෂණයට යටි පොඩි මිනිස්සු ගන්න පුළුවන් මුළු ලෝකෙම අත්දැකලා. ඒ නිසා හරියට මෛත්‍රී කර්මයන්ට භාවනා කරනකොට ඒගොල්ලන් එකක් ශක්තිය. අර නරක වලට ඔක්කොම අයින් කරන්න පුළුවන් ඒක තමයි එක කුසල් චිත්තකට ඔය අකුසල් සේරම කරන්නේ. ඉතින් ගාමිතනාගේ අත පොළේකට දේශනා කරලා තියෙනවා එක කුසල චිත්තක්ෂණයකට ඔය තියෙන අකුසල සේරම කරනවා. ඒ කියන්නේ මෝහ කඩල සංසාරේ දැන් තියෙන මෝහ කඩල සේරම කරනවා එක සති මාත්‍රාවකට අපිට අගය කරන්න තියෙන්නේ දවසේ වැඩි දෙයක් දාලා සති මාත්‍රේ පාස්සන්. උදේනක් කරන්නේ. සක්මනේ කරන්නේ. මේ දිනවල කරන්නේ. මනින්න එපා. ඉස්සර කරගෙන යන්නේ සමථයට යන්නේ විපස්සනා යන්නේ ආවට මේ කරන්න පුළුවන් කියන්නේ. වග බලා ගන්න පුළුවන් පුළුවන් චිත්තක්ෂණේ පොළ දාගන්න. මම දැන් මෙතන මම දැන් මෙතන සකස් කරගෙන යන්නේ. කණ්ඩ කොටක් ඕනේ මේවා නැවතත් මතක් කරනවා කාටද කියන්න පුළුවන් නම් අතවල් වගකීම නිසා අතවල් ලෙඩ රෝග නිසා අතවල් විෂණේ නිසා මට මම දැන් මෙතන කියන එකෙන් යන්න බෑ කියලා මතක් කුසල කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක අපි අභව මේ භාවනාව. මේ නැති කෙනෙක් කියන්නේ අමනකම විතරම. මෝඩකම විතරම. මෝහය විතරමයි. අවිද්‍යාව විතරමයි. මේ নানা ආකාර දේවල් ඉඳනවා මේ කරන්න පුළුවන් සිතක් නේද ගම් විස්තරෙන් විතර ගහගෙන ඉන්න එක රටක දාලා. අන්න ඒකට කාලතුවක් කරන්නේ මට මෝටාරයක් වැඩි කිය නැති දේවල් වල. ඒකවලට අපිට තේරෙනවා නම් අවුරුදු 2006 කට පස්සේ මෙච්චර විදේශ ආක්‍රමණයෙන් අපේ සුද්ධාගම මකන්න ගිහින් තියෙන්නේ. අපේ අමරදාත නොසිවිච්ච ආලෝකයක් අපිට ලැබිලා තියෙන්නේ. එක්ක ලේස මාත්‍රයක් වුණත් මහා ලෝකෝදලා බලාපොරොත්තු වෙනවා. අපිට දිනුනික් තසීද දිනුනේ එක ලේසින් දිනුනේ කියලා තියෙනවා මම හිතලා රක්ෂිත රටේකට වඩා. එක චිත්තක්ෂණය සතිය පවත්වා ගන්න පුළුවන්. මුළු ලෝකෙත් ලොකම දෙයක්ම තියෙනවා. එක චිත්තක්ෂණයක් අපිට විපස්සනා නොසයින මාර්ග පවත්වා ගන්න පුළුවන් බුදු නාමයෙන්. චිත්තක්ෂණයක් බුදුහමෝ කිසි වෙලාවක අපිට කියනවා. අපි දැන් කක්කටි විතර ගන්නකම කෙලවිච්ච ඒවා, වැරදිච්ච ඒවා, වැරදිච්ච ඒවා, වැරදි ඒවා, මේ දෙක කොම්බඩ එකක් විතර කතා කරනවා. ඉතින් අපි හැමදාම ඡන්ද දෙන්නේ ආපාක්ෂික. කෙලෙසොත්. සදාපත් මේ ඒකකට තමන් රූපයෙන් දැනෙන එක්කෙනෙක් එසී වෙන කවුරු රැකගෙන ඉන්නවා. මේ කවුරුද කියලා කියන කවුරුද පණයන්තෝ නිල කරත මරණ කියන්නේ නැහැ. නැත්නම් උදා ආගම් බඳු ගන්නවා කියන්නේ නැහැ. අපි එක එකන හදාගත්ත මේ දැක්කම කියන්නේ මේ සමාජයේ ආකාරය ගන්න දෙයක් නැහැ. නැත්නම් සමාජ ජීවිතතෝ මරණ කියලා කවුරු බය කරනවද දාන්නේ. අපි මේ කවුරුද අපි කරන්නේ. අපේම ඕනාවේ අම්මා කියලා නෙමෙයි යන්නේ. තාත්තා කියලා නෙවෙයි ඥානෙ. අපි උගලට එක ගුරුවරයෙකුට කියන්න පුළුවන් වුණාද? අපි කතා කරලා දරුවෝ ඔක්කොම පැත්තට දාලා දෙලකට වගේ. ඒක කියන්නේ ඕක කීටි ආටි කරගන්න එක රූපෝලි කරගන්න එක විද්‍යාව කරගන්න එක ඕන අපි ගුරුවරු කියන්නේ. අපි ඒකේදී සිල් දැක්කම මම නම් කැඩුව ඇති වෙන්න කඩලා ගත්තා. ඒත් මම සම්පූර්ණයෙන් කතා කරනවා. සංකීර්ණ මගේ මොකක්ද කියන්නේ. කාටවත් ඒක ගන්න බැහැ. එයි මෙච්චර මේ වටින නම්බරක් කරනකොට වගේ කියන දේ යගේ කරන්නේ. අගේ කරනවා අපි ශාක්‍ය සිංහ පැටව. ශාක්‍ය දීක, ශාක්‍ය පුත්‍ර. නොදැන් බලු සිංහ වෙලා ඉන්න කැස්සක් ආවව ලොකු චෝදනා. කිනිසක් ආවව මදුලෙක් ආවම පොළොක් වෙදි තමයි. චෝදනා. යැනතෙන්නේ භාවනා කරනකොට කරන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධනිත් දෙක දෙමෙන් නැති තරක් අහුව භාවනාවක්. ඉතින් එහා මොකක්ද අපේක්ෂා කරන්නේ බං මොකද බැරි වෙලා ගියොත් අපානේ යන්නේ ෂුවර් පායි දෙකක් නැහැ බලයෙන් බලයෙන් ගන්න මේක ගමකට අතගත්තේ නැත්තම් යන්නේ අපානේ ගියාට පස්සේ ඒ නැස්සම බලන්න වෙලාවක් හම් වෙන එකක් නැහැ මොනවා වේද කියන්නේ ඒ නිසා දැනුම ගැට ගන්න පුළුවන් නම් ගොඩේ එකයි විශේෂයෙන්ම සැකේ දුරු කරගන්න සැකේ දුරු කරගත්තාම ඒක සුන්දර සෝතපන්න කියලා අනුමානේ මේ මඩට පස්සේ යන්නේ නැහැ අපානේ දැන් අපිට කියනවා සැකයක් ඉස්සරහට යන්නේ පස්සට දැන් ධම්මදේව වහන්සේ විපස්සනා කරලා අර ගුරුවර දාවන ආනපන වල දෙන්නේ නැති වුණා. උපකරණ වැඩි වෙන්න වැඩි වෙන්න නැහැ. ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න නැහැ. නමුත් මේ කිසිම උපකරණයක් නැහැ කිසිම ඥානයක් ඇති කරගන්න නෙවෙයි දේශනා කරලා තියෙන සැක නැති කරන්නේ. මේ යාමෝල වඩුවා උදසිත කරනවා. ධන්න විඤ්ඤා අවශ්‍ය කරලා ආවද යන විදිහට එකයි. ඒක ආපදවල මම කියන්නේ මේක හැම කීයකට හැලීමෙන් තමයි වර්ගයේ කිසිම සාර්ථකතාවක් වෙන්නේ. විශේෂ රාශියකින් තමයි අපි ශ්‍රද්ධාව කුසල සම්බන්ධතාවකවත් කියන්නේ කලාව ඉගෙන ගන්න. ඒ ශාපින්නේ සෑහෙන වැඩ කොටසක් කරගෙන ඉන්නක දන්නවනේ මේ වෙනකොට අපිට පරණ වෙච්ච අත්‍යත් අත්තර දෙලින් ඉතිරි ආරම්භ. ඒක සත්‍යිත දැනුම පරලන්නයි. දැන් අපි කරගත්ත දේ කවුරුවත් දීපු නැගෙන මම්ම කරගත්ත දෙයක් කියලා ආඩම්බරේ නෙමෙයි මම කියන්නේ. මාන්නයට නෙමෙයි මම කියන්නේ. සංඝා කරන්න නෙමෙයි මම කියන්නේ. අපි නිල තියෙන ගමන පුංචි නෑ කියන්නේ. ඒ සාර්ථක උදාහරණ කාර්යය කියලා කියනවා. උඹලා එකක් දැනගන්න උඹලා කොහේ ගියා. උඹලා නැවත විතර කරා යන ආපසු බගින්නේ විතර කියන්නේ. කොයි තුතුරේ මොන කච්චර මෙවට අපි නිවන් ගිහිල්ලා කරනවා. අපිට ශක්තිය වැඩි කොහොමද කියලත් අපි අප හැරෙන්නේ නැහැ. මොනම ලාභයක් සත්කාර කරපු දලුත් ගන්න යන්නේ අපි යන්නේ නිවනට යනවාමයි. ඒක ගැන සැක කරන්න. මම කෝල් කරගන්නවා. මම කියන්නේ ඔය කෝල් කරගන්නවා. ලක්ෂණ විශ්ලේෂණය සමාන මතද අද පුණ දෙයක් කියන්නේ ඒක ඒකේ මුදේ මේ විසරාත්මක භාවනා මෙලස් වෙකයි විසරාත්මක තම නිසි සීනොක් තම නිසි සීනොක් එහොලස්සන මනම සීනොක් ඉතින් මම හිත ඉවරයි සෙෂන් එකේ ලබහන්සේ සිංහ ප්‍රබෝධාන්සේ ගහනකට වඩා මුකම් මිහිරියට ගෑව පොඩ්ඩක් ඊට පස්සේ එසරක් එහෙම වාසයෙන් කිට්ටුවක් වෙලා තිබුණේ මම අර ප්‍රබෝධා කරගෙන ගියා. අපේ පැහැගෙන කරා. දැන් සැපිටතර කරවන්නේ භාවනා කරගෙන ඉන්නකොට අපේ පිටින් අපේ සංඥා වලින් අපේ සුබලා කරනවා කණේ සාධානවා කන්දරත් පහළ නිවෙනවා. භාවනා කරගෙන සියල්ලම දෙයෝගේ කපනවා. ඇත්තට වහන්න රූප බලන්නේ නැති වෙනවා. සාධාරණ නැත්තරකට යනවා සාධාරණ දැනගන්න. ගන්න රස දෙක උනන්දු කරවන්නේ එකයි කියනවා. ගන්න දෝෂයක් වාතේ නිද ගන්නත් එක. රස බලන්නත් එක. ඒකේලා ස්පර්ශය විතරක් වෙනවා. ආශ්‍රද සාධු ස්පර්ශයේ ඉන්න තැනට ඒක ජීවෙන කම්පයනවා. දැන් ඉන්ද්‍ර යන්නේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මුළු සංසාරේ පුරාම බරපතල ගනුදෙනු කරන එකතු ස්ථාන පහ. ආයතන පහ. එක සැරම සම්පූර්ණ පිටේ ගලා එන ඉන්පුට් එකට තියනවා. මේක කියන්නේ සම්පූර්ණ රටක් බම්පර් කියලා කියනවා. ඒකම නිකමද හිතන්න විශාල යාඥාවක තමයි 1001ක් ඇතුළත් තියෙන වාක්‍ය විශ්ලේෂණය එකම නිරේකක් නැතිලා දොස්තරලා පුරුදු දෙයක් තියෙනකොට කොහොමද කියන්නේ එකම නිරේකක් නැහැ දොස්තරලා නිරේක කිව්වොත් ටෙක්නීෂියන්ස් වල ඔක්කොම ඇටි ඉන්කම් නිරේක දැන් කොහොමද කියන්නේ ඒකේ හොඳම ජජ්මන්ට් පැනල් එකක් තියෙනවා සුප්‍රීම කෝර්ට් නඩුවක් අස්සයි මොනවා වෙන්නේ ඒකට එකයි වෙන්නේ අර ડોක්ටර් එකට කටල් විදක් ගන්න විතරයි කරන්නේ. එහෙනම් නඩුකාරයෝ කියලා මේක නන්නදා. කොච්චරයි ජීවිතේ කරන කරේ පොලිටික්ස් කියන්නේ. ඒක නිසා අපේ ඉඳුරන් එක දිලට සංඥා ආවම. ඉඳුර එකතු වෙලා ශබ්ද අහනවා. හිතේ රූප බලනවා. ගඳ දැනෙනවා. රස දැනෙනවා. පහස දැනෙනවා. ඉතින් ඒක නිකන් අර ඉඳුරන්නේ හදාගත්ත එක ඇත්තටම දැක්ක සත්වලටදී හොඳට ප්‍රකෘතියට ඇහැ. දැන් තමන්ගේ මොකිනා ළමංගේ දක්වන්නේ. ඒක නිසා අපි ප්‍රයෝගයෙන් සහ ප්‍රයත්නයෙන් බාහිරින්ගෙන සංඥා නතර කරන්නේ අපි දැනගෙන නෙමෙයි. බුදුහාමුදුරන්ගේ කියන ප්‍රතිපදාවේ ලක්ෂ්‍ය තමයි. උදාහරණයක් වශයෙන් කියනවා ආශ්‍රව ප්‍රසවාසයේ පමණ ඉහිලා තිබෙන හිත ආශ්‍රව ප්‍රසවාසයේ සමගාමී අනුමිත්තට යනවා. අනාගාමයට යනවා. දැන් හිත තියෙන්නේ අනිත්‍ය ප්‍රතිපද. මුගලන් හැට ඇවිල්ලා නැහැ. නමුත් නඩු නැහැ. දැන් ඉස්තරාල් ලේදු නැහැ. දැන් විඥානයේ පවතින නම් විඥානයේ ප්‍රතිෂ්ඨාව පිළිගන්න නම් ලේදු වැඩි වෙන කාරණේ දොස්තර ගන්නවා කියන්නේ ඉස්තරාල් ගන්නවා කියන්නේ වෙහෙසල ගන්නවා කියන්නේ නඩු විතරනේ බැලතරන්ට යන්නේ සුප්‍රීම කෝර්ට් විශේෂ සිකියුරිටි දෙන්නේ දැන් ඒක අනෙක් පැත්තට ගියාට පස්සේ සුද්ධජනනාසේ ඒ මේ උපදර්ශන උපක්‍රේෂණ එක ගන්න වල කාරණා අපේ හිත උතුමාකාර සංඥාවක් ලබනවා. රූප මාලා පෙන්වන, ශබ්ද මාලා පෙන්වන, ගන්ධ මාලා පෙන්වන, රස මාලා පෙන්වන, පහස මාලා පෙන්වන. ඉතින් අපි අපි මත්ිනුක මත්ිනුම ඇත්තටම අවබෝධයත් ප්‍රත්‍යක්ෂයි. හිතන්න බෑ මොකද අපි එතෙන් යනකොට රූප ධර්ම ඉවරයි නාම ධර්ම වල හිත පවතින. මම ඒ වගේ වෙලාවල් වලදී කර්ම ශක්තියට 100% කරගෙන ඉලාවු. අපේ කර්ම දෙවෙන්නේ දැන් කර්ම යනපත් වෙනවා. හොඳට ක්‍රියාත්මක වෙනවා. අපි අපිට දෙන්නේ අගමුඩ දායකයි. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ සන්තෝෂ කරනවා. මේ ඔක්කොම කර්මජව ආශ්‍රය ධර්ම. මිනිස් ධර්ම ඇවිල්ලා බබල් තෙලමුකු දාන්න පටන් ගන්නවා. මේ දකින හැම එකක්ම කරවනවා අපි. දෙවන කියන්නේ අපේ මොකක්ද? හැම එකක්ම කරවනවා කවදා ඉවර කරන්න පුළුවන්ද කියලා. උපදේශනා මේක මොකද? මේ එකේ කොටක් හත්නේ මේ දෙන්න. ඒක තරම් සංස්කාරයේ කුරුකට ගොඩක් කියන්නේ. ඒ නිසා අපේ හිතේ මෙතනදී අරම ඩයිග්නොස්ටික්ස් වලින් මෙතනදී එක එක දේවල් හදාගන්නවා. මම ඔබට කියන්නේ මේ පේන දේවල් දිහා බලන මේ ඥාන පිළිබඳ දිහා බලන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි නැත්නම් අකුගානේ අර එන දේ බලන මේක මම නෙවෙයි කිව්වොත් මේක මගේ නෙවෙයි කිව්වොත් මේක මගේ ආත්මෙ නෙවෙයි කිව්වොත් අන්න එදාටම තේරෙන්නේ බුදුහාමුදුරන් කවුරුද මොකද මේ කාන්දේ මේක මනසේ පටන් ගන්න මනසේ පවත්තන මාර්ගයෙන් කරපොත දෙයක් මනෝබුද්ධමයි මනෝදේශයි මනෝමය. ඒක ඩිස්ප්ලේ කරන්න බැරි නම් කොහොමද මේක ඩිස්ප්ලේ කරන්නේ? මේක ඉන්ටර්නෙට් කාර්යයක්. ඇත්තටම තේරෙන්නේ ඉන්ටර්නෙට් කාර්යයක්. නමුත් බුදුදහමේ එහෙම කියන්නේ ප්‍රොපොට් කරන සූත්‍රයේදී දෙන්නලා තියෙනවා කාමයේ ගෙවන් කරනකොට කාම සංඥා වෙනවා. රූපේ ගෙවන් කරනකොට රූප සංඥා වෙනවා. ඒකෙදි තමයි කලේ කියන්නේ. එතෙන් යනකම් විතර දෙනවා එක්ස්පෙරිමන්ට් එක කරපන්. මේකට මැජික්කාරය කියලා මම මේ මානසික මැජික්කාරය කියලා නදී යාට ඕන ඕන දේ හදා හදා බලනවා අපි හැම එකකට ඔක්කොම සාධක දෙනවා මගේ ළඟ කියලා හැබැයි හොය මේ ශාරගතයක් මේ මායාවී ගතියක් මේ වංශිකද මේක නැති එකෙක් මේ ලෝකේ ඉන්නවා එක මිනිහෙක් තියෙනද මේ ශාරගති මායාවී ගති මායාවේ වංශික ගති නැති අපි මේක වහගෙන හෙලාගෙන අපි මේ සුද්ධවන්තයෙක් මේ හදන්නේ සංඥා වෙන්න දෙනවා අපිට හොම්බෙන් යන දෙයක්. ඒක ඕනයක්. මේක දකිනකොට තියෙනවා ඒක මනෝමූලිකයි කියලා. මනෝමයයි කියලා. මේ අනෙක්ගේ උදත් මනෝමූල තමයි. පොසිටිවිටි කියන මේ ඕන එකක් අපිට අල්ලගන්න පුළුවන් නමුත් පොත්තක් දුන්නාට පස්සේ එකක් අල්ලන්නේ කර්මානුරූපව තමයි. මේ රුචි අස්තම වල තමයි. නැත්නම් අපිට ඕන තරම් අල්ලන්න දේවල් තියෙනවා. මොකද එකක් අල්ලන්නේ එකත් එන්නේ නැහැ. ඒකත් ඒක කරපතලා. ඒකත් එක්ක නඩු මේකයි එයා ඒකට නොතවගෙන බලවත් කරනවා මොකද ඒක කරේ කර්මද ශක්තිය නමුත් මේක මේ වේදිකාවේ රඟ දක්වන්න පුළුවන් වුණාම ඉස්සෙල්ලා මොන තරම් ජයක රඟ දෙකද ඒක මරණෝද දෙවේ සම්පූර්ණ සිද්ධ වෙනවා ඒවල මොන මොන අම්මගේ බොක්කක් අල්ලන්නේ නැද බැල්මිගේ බොක්කක් අල්ලන්නේ දෙරණීගේ බොක්කක් අල්ලන්නේ සිංහල නෑනේ මිනිස්සුගේ අම්මගේ බොක්කක් මොන බොක්කක් අල්ලන්නේ දෙකේ නම් මේකේ මේකේ දොස් නැයි ජාති අපදේයම් පොළවේ. ඉතින් මොන බොක්ක ඇල්ලුවත් කුරු බොක්කක් තමයි. ආයන්නේ රෝ බොක්කකට යන්නේ මේක දකින්නවා. අල්ලන්නේ කොහොමද? තමන්ම වඩාගත්තු තමන්ම ඉස්සරහාගත්තු සංඥාවක්. ඉතින් අපි ඩිටෝනේෂන් එක බැන්නට කවුද දීලා නැත්තේ? ඔක්කොම ඩෝප් එකේ උන්. ඔක්කොම ඉන්නේ මේ මේක කියන සම්පූර්ණ මම අදාගත්ත රූපේ අල්ලගෙන ඇයි යාර කියන වට දුන්නත් ඇයි මේක මොකක්ද කියලා පැහැදිලි දේවල් රෝමණි කරපු එක අල්ලගෙන ඒක කවුරුවද බල බල මේක මම නෙවෙයි කියලා දන්නේ මගේ නෙවෙයි කියලා දන්නේ මගේ ආත්මය දන්නේ මෙච්චරත් අත්පරාපදී දේශේ කොහොමද මම නෙවෙයි කියන්නේ දැන් සෝන්නන්ති කියනවා වගේම දෙන්නේ ආන්නේ දැන් ඉතින් කියන ආදර වැඩි මාළිකාව සෑදුවා but යාළුවෝ යෝගෝ යාළුවා ලක්ෂණේ යෝසී දැක්ුවා එතන ළඟදී මොඩ් එකක් තියෙනවා යාළුවෝ යෝගෝ යාළුවා ලක්ෂණේ යෝසී දැක්ුවා කරුණාවේ ඥානන්ද සාධනෝ කියලා අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ඒ දකින්න ඔක්කොම ඔබව තමයි උඹේ ජීවිත තමයි ඔබේ නැහැ උඹේ මේ ප්‍රතිබිම්බේ තමයි ඔබ පිළිගුණ දර වෙන්න ඕක උඹේකට බයයි උඹ හිතන්නේ මේක මම වගේ කියලා නිසා නැවුම් කාර දෙවියෙක් කියලා ඉන්නවනම් ඒක අවිද්‍යාව. දැන් මගෙන් දැරීමක් කරනවා තියෙන්නේ. ඔබ මම වෙලා ඒක මම කියාගන්න එක තමයි අවිද්‍යාව. මේක අමුතු දැනගන්න තියෙනවා ඉන්නවනම් නෙමෙයි අපේ. ඔබ නෞකාරය කියන්නේ ඒ කියන්නේ ඔබ කියන නාස්තිකය. විනාශකය කියලා කොහොමද මවලා තියෙන දුක. බුදුදත්ත ජාතකයේ දුක කියලා කියන්නේ. ඒකට කියනවනම් ඉන්නවනම් මේකේ කියන අපි මොකක් කරේ ඉතලා කියනවනම් කක්කා. අපේ ඉතින් මොකක් හරි කරගෙන කරකට සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිත්‍යයි සංකරණනේ සංඛාර නැති, චේතනා නැති, ප්‍රාසර නැති කිස් එකක්. නමුත් අපිට ඉන්නේ හරි පාළුවා. අපිට දෙන්නේ කිසි නම කුමාරකට දාගන්න නැති ඉතින් ඕන දක්වා. කුමාරකට දෙන්න තැන ගිහින් අහලා දෙන්නේ කුමාරකට දාන්න. නැත්නම් නුඹ නැති ඕන දක්වා. දැන් නිකන් නිකන් මේ වතුරයි වතුර ගන්නවා. ඉතින් කොමට කරන දාන්නේ කොහෙන් කොහොමද කියලා අන්දත් තමයි දාගෙන කටට ටිකක් කටගැස්මක් කියලා. මුදලේ මම උත්තර දුන්නද කියලා මම කියනවා මම මේ පසුබිම සකස් කරලා දුන්නේ මේ හිතට පිටින් එන සංඥා නැතර කරන පස්සේ මේ අපුදු මහා කාර්යයක් කරනවා. එක නිමම වේදනා එච්චර කොට වෙන්නේ ඉතින් යන්නේ නැතුව නැරෙන්න උනවා. ඊගාට අල්ලන්න උනා තේරෙන්න ගන්න. මොන මොකක් අල්ලයි. ඉතින් ආනවා චුතිසිත කොහොම වේද සාද ප්‍රතිසන්දීත කොහොම වේද කියන අයියෝ මේක මෙතනම චුතිසිත කල්ලතු මුක් කරන්න පුළුවන් කියලා නේද ඒක සීතයක් මුක් කරනවා. හරි. මේ මේක දැකවත් මේක දැකවත් විඳ ගන්න බැරුව ඉඳී කොහෙදෝ ලැබුවට ටික ගන්න කැටි කර ගන්නවා. වචන වචන වලට ඇති නෝ මෙච්චර සාක්ෂාත් කරන්න පුළුවන් මෙච්චර අලව දෙන්න පුළුවන් පැහැදිලිව තමයි සංඥාවල් පිටින් එක නතර කරන්න පුළුවන් ඒක අනිමිත්ත කියලා කියන්නේ මේ අනාරම්භක සමාධියට යන්න පුළුවන්. ඊට පස්සේ ඒක පටන් ගන්නවා යාගේ ලයිබ්‍රරි ෂොප් වගේ තරම මෙමරි ගන්නවා. ඒක ලොකු හීලින් ප්‍රොසෙස් එකක්. ඇටැච් එකක්. ඒක තමයි කවුන්සලින් වලින් කරන්නේ. ඒකේ පුළුවන් තරම් ඉන්නේ මේ තරමට කවුන්සලර්ස් එක උපුරත. උපතනේ ඇතුලේ තියෙන ගොඩේ ද්වේෂය. කියාරකට ද්වේෂයක් අපි ගත කරන කොච්චරද කියනවා වර්තමාන මොහොතේ බුද්ධික තරහයි. කාර්යයන්දී ඊයේ ජීවිතේ කාර්යයන් දෙහෙට ජීවිතේ ධාර්මිකවගේ අනුකූල බන්දලා කවුරුතාවනි කරන්නේ අපරමිත දේවල් බලන්න මම දැන් මෙතන කියන එක එපා කරවලා තියෙනවා දැත්තකින් ඔබට දුරට තියාගෙන ඉන්නේ මොකද ඉතින් මම උත්සාහ කරනවා මේක දීවක් පාඩපත් කරන්න හැකි ශක්ති ප්‍රමාණය මම දැන් මේක ෆිල්ම් එකකට කරන්න ගියාම ශක්තිය ටිකක් ඉඳලා කරද්දී මේක ඔය දැනන ගවුවක් නැහැ අපිට තීතාවල් තියෙනවා මේක ටිකක් අමෙහි ඉතර උඹා ගන්න නැහැ ඉතින් ඒ වල කමන්තේ නිකන් ඒකට හොදි බොමු කියලා කරගෙන කරගෙන නිකන් නිසා ඔය වැඩි දේවල් එනවා. ඒක ඒක දෙකක් මොකද වෙන කරනකම් ලස්සනට. හ්ම්. ඊයගේ මොන කරනකම් කොච්චර ලස්සනට. අපුලම කියන්නේ කොල්ල <laughs> කිව්වොත් තමයි මේ කෙල්ල කොල්ලනේ කෙල්ල කියලා. අපුල කොල්ලනේ. කෙල්ල දෙනකොට හිතලා මේ කෙල්ල තරණ කල්කෝම ඉන්න ඇතුලෙන් ආච්චම්ම වෙලා ඒක ඔව් ඔය ටිකක් කොල්ල දෙන්න විතරයි. ඊළඟට වෙලා ඒක ඒකයි ඒකත් දැන් දැන් කතායි කියලා විද්‍යාවේ වටේ කොහේ දැන් කතායි කියනකොට අපි එහෙම කියවන ඕගොල්ලෝ අපිත් එක කරගන්න. දැන් කතායි. ඉස්සෙල්ලා සුදු. මේ වස්තු වැඩි කරන්නේ අපි වස්තු දිහා අපි සයිලන්ට් වෙන්නේ. බාහලා කරනකොට ඔක්කොම වෙනවා මේ මේ විදිහට අපේ හිතේ මතක තියෙන ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන දේක DVD ප්ලේ කරන්න නෑ එඩිට් කරන්න බෑ බලන විතරක් පුළුවන් නමුත් අපි වෙලා තියෙන එක එඩිට් කරන්න විතරයි ඒක ඒක තමයි කැටාලිස් ඒක තමයි එදින දාන දාන දාන ඒක තේසි දෙනවා ඒ ඇතුලේ ධානය ඉඳීට ප්‍රතිකාරය එන්නේ අල්සර්ස් වෙනවා මම අරුදේනවා පොඩි දඩ කුෂ්ටි දිගන්නේ කියන දාන පුළුවන් තරම් මේක භාවනා නෙවෙයිනොට පස්සේ බුදුමාකාර හිතේ ගැටේ ශාන්ති ගැටයක් වෙනවා. නමුත් මෙහෙට එන වෙලාවේදී මේ පැණි. මේ වෙහසයි. මේක වමනයක් ඉදිරියට දානවා. ඒක නැත්නම් මේ තුවාලෙක කුණු ඉදිරියට එනවා. බඩවිලේ කරේනවා. අත් තුවා කරන ඉදිරියට කරනවා හොඳයි. ආධ්‍යාත්මික කොමනාව ප්‍රකාර විකේතී සිද්ධි මේ සිංහලයෙන් සහනාවෙන් වැඩි වෙනවා. කොමන්සේ කිව්වාගේ ඉන්දියානුත් අන්ත බද්දේනේ කරුණු දැන් ඉන්දියාවේ ගිහිනුත් යටි සිටි තියෙනවා මතු වෙලා ඉන්නවා ඒක මතු වෙලා ඉන්නවා ඊට පස්සේ ආයේ ඉති සැරයක් වෙනවම ඒ වගේ පුරා මේ සිංහ වශයෙන් පෙන්නලා ඒවා පහළලා යනවා අපි අන්න මට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ මම භාවනාවේදී හුඟක් දුරට ශක්මන් භාවනාව කරන හුඟක් දුරට අඩුයි. මොකද මට පරයන්කේට තමයි හුඟක් හිත යන්නේ කැමැති තියෙන පරයන්කේට ඉනිෂා ශක්මන් භාවනාව කරන හුඟක් අඩුයි. මේ දවස්කේ මම ශක්මන් භාවනාව පරයන්කේට ශක්මන් භාවනාව පෙරදෙන්නේ නැගිටලා මම කියන්නේ සක්මනාරෝමයෙන් විතර සම්මෝහනව කරත්තීමට දෙන්නේ ආනාපානිය ගැනීම ආනාපානිය තුන්දෙනාර ආනාපාන සති භාවනාව කරත්තී වගේ නෙමෙයි දැනෙන්නේ ආශාසයේ වැන්නේ එක එකේ වැල නොපැටි සිරෙන කොටේ එකේම පොන්චි පොන්චි ආශාසවල තව ගොඩක් තියෙනවා වගේ තමයි දැනෙන්නේ ඒක මේ සාමාන්‍ය ජීවිතේ මේ ආශ්‍රය ඉච්චර දැනෙන්නේ ඉතියටපත් වෙලා තිබුණු ඉතින් චක්‍රම් භාවනාව කරනකොට අය කලාතුරකින් මේකයි ඉන්නකොටත් ඒ වගේ ආශ්‍රය දැනෙනවා ඒක මෙන්නම කියුවොත් සරසන්න දෙක යනකොට අපිට ඒක විදිහට කලබල වෙන්න දෙයක් නැහැ. අපිට දැනෙන කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. කිසි දෙයක් අපේක්ෂා කරන්න බෑ. සක්මනේදී උස්ම ගන්නවා. එතකොට උස්ම ගන්නවා. පයින් දැන් දැන් දෙනවා. උස්ම නැතුව මේක මනෝ විකාරයක් වුණත් විතරක් ඔන්න පොඩි පිට කොට යනවා. තමයි ගන්නවා මේක ප්‍රകൃතිය කියලා. මොන විදිහකට ඒක අභියෝග කරන්න එපා මොන විදිහකට ඒක අත්කරතර දෙන්න නැත්නම් මොන විදිහකට ආලවට්ටම් කරන්න නැත්නම් මේ දැනෙන්නේ බලන්නේ නැති. තත්වයට කිසි පස්සක් පතුල ගන්නවෝ ඉදිරියට ඉදිරියට වෙන මොනම සංකේතයක් ගන්න. මනෝ විකාරයක් නොවෙන්න කවදාවත් බාහනා නොගන්න. අපිට වෙලා තියෙන අපි ඉදිරියට වෙන දේ නෙවෙයි ඉන්නේ වෙන මොකද කියලා. ඉතින් ඒක ඉදිරියටදී ඉදිරියටදී කියනකොට තේනවා දැකලා. ඔය කිසිම දෙයක් අහිමි කොයි විදිහටද? ඒක නෑ කිසිම හේතු දෙයක් නැහැ. ඒක නෑ හරිද සංසන්ද නොවි ඉදිරියපත් වෙනවා. ඉදිරියපත් වෙනවා නම් මනෝ විකාර. හිති හිති හිතනවා. හිතනවා කියන බාහිර කරක් වම්බරන මොකද සක්මනේදී හිතනවා කියන තේ නිදානයි. හරියට ඇත්තේ බවක් නෙවෙයි හිතනවා වෙන්නේ නෙවෙයි ලක්ෂණය වෙන්නේ. ඒ නිසා මේක සාධනව බාර ගන්න. ප්‍රශ්නයක් නැහැ. සම්මත මම ඉතින් කිව්වා කිව්වා දැන් සමහර වෙලාවට මට නිතරම දෙයක් බලන්න ඉන්න කොට හරි මම කවුරුත් කතා කරේ මොනවාරි කොටස් කියනකොට හරි මම ඇතුලේ මේ ප්‍රාචීනසන් වැඩ කරනවා කියලාම මේක නිතර නිතර දැනෙනවා. දැන් සෝනසිස දේශනා කරන මොකද ඒක හොඳට අවධානය දෙනකොට ඒක අහනවා වගේම ඇතුලේ ඒක වැඩ කරනවා පොතක් විශේෂම කරනකොට යමක් කරනකොට දිනකට ඒක දිගටම නිකන් බස් එක වාහනේ යනකොටත් මට මෙතන දෙනවා ගැටලක්කේ දැනලා මුදලම ඇතුළට වගේ හිත යනවා කියන්නේ ඒ වැඩ කරන සිත්ේ මොහොමද පල්සේටින් වීකයක් වගේ විතරම පුදුම විතරට දුවනවා ආයතන භාවනා කරගෙන යන පරියන්කේ කරගෙන යනකොට එහෙම කරලා ටිකක් වෙලා කිසිම දෙයක් නැති වෙනවා ආපහු ඒකට දරගන්නවා කියලා අවශ්‍යනවා ඒතරම් ඒක කරන එක මගේ වචනේ මම කියන්නේ අද කොයි විදියෙම හිතියක් මනෝමය බාරෙන් කියලා මොකද සිගින්නක් කොයි විදියෙම හිතියක් වැඩිපත් එකව කොයි විදියෙම හිතියක් ඉන්න දිනන තුන දැනගන්න සිග්නලයක් කියලා නැත්නම් හිතයක් කොයි විදියෙම හිතියක් අපිට ප්ලාන් කරලා හදවන්න මොකද ජීවිතේ සාර්ථක නැතුනක් නේද මරණය කීමේ ප්ලාන් කිරීම ඉන්දියා ඒක අපිට නිතරම කියවගෙන ඉන්නවා මැද නැහැ කියන එක විතරම කියන්නේ. ඒකෙන් ඇපිටෙක් සිස්ටම් එකේ කොටසක් සිග්නල් එකක්. මේක දෙන්න මේක එනකොට මම තනි වෙලා කියලා කියන්නේ. ඒක එනකොටම බුදු ආමෝ කියන්නේ ඒක හුදේ කලාව කියලා. ඒක පුතජනය ගන්නේ මේක එන්නේ වෙන වල්පල් ඉතිරි නැතිලා. වල්පල් සංඥා නැතිලා. ඉතින් ඒක නිසා අපි වල්පල් සංඥා ඉවත් කිරීමට භාවනා කරනකොට සංඥා නැතිනකොට මේ සංඥා වේද පටන් ගන්නවා. මේ සංඥාව මටම කොට වෙච්ච සංඥාවක්, මේ චිත්තක්ෂණයම කොට වෙච්ච සංඥාවක්, මේ දැනටම කොට වෙච්ච සංඥාවක්. ඒක නිසා ඒකට වැටිච්චකම අපිට තේරෙන්නේ නිකන් කුරුල්ලෙක් දිලා කුඩු කරනවා. ඒක හරියට ද්වේෂ කරනවා හරි තරහින් මේක. ඒ නිසා අපි කාමයට සත්‍යයක් ගන්නවා, මලක් ගන්නවා, රසක් ගන්නවා, පත්‍රයක් කියනවා මොනවා හරි කියකියා. ඒක තරලාගෙන. ඉතින් මුදෙන්ට ප්‍රයෝගයෙන් අනිත් ඔක්කොම කයි කරයි කර මෙතෙන් ගිහලා අරගෙන. අතහැරියට පස්සේ මේකට ද්වේෂ කරනවා. මේකයි පාළු, මේකයි කම්මැලි, මේකයි මොස්පේට්, මේකයි කාලහානි. මේකයි අසරණ කරන සුළු. රහෙන් ඉඳලා. නිකන් හතරවල් යනවා. ඉතින් ඒ නිසා මේ මොනවා හරි දෙයකට උඹ දාලා මේක නැති කරගන්න උත්සාහ කරනවා. මේක fear of failure and fear of unknown. අපි නොදන්න ශේෂයට බයක් තියෙනවා අපිට. අපේ හිත විශ්වාස වෙච්ච ගමන් බයක් එනවා. අපි දැනුමයි ශේෂය වැඩ කරන්නේ දන්න දැනුම. නොදන්න පැත්තකට ගිය ගමන් හිත නිකන් ගොඩට අපු මාළුකයි දැනෙනවා. නමුත් අපි ගත්තොත් මේක කියන්නේ නිවන කියලා. මේක තමයි නිවන කියලා ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනකට කියනවා. තේරෙන්නේ කොටක් කියනවා තමයි. නමුත් අනිත් ඒවාට බලන්න සහකරන කර බැලන කන්න කොහොමද දෙන්නේ? ඕනතාවු. ඒක වාතනාස කියන්නේ ඕනට පුදුවල විතර කරන්නේ. අපි සංයෝග හේතියක් අපි කියනවා මේ මේ සංඥාව හරියට චිත්තේ කැන්වස් එක වගේ තියෙනවා. බොර චිත්තයක් කැන්වස් එක තියෙනවා. මේක තමයි කියලා කරුණාවක්. මේකේ මට කියා ගන්න දෙයක් නැහැ. මගේ කියා ගන්න දෙයක් නැහැ. මම ආත්මය කර ගන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට මේකේ මේකේ නම්බුවක් නෑ. අපි මේක තේරෙන් කරයි කියලා අපිට කිසි වැදගත්මක් නැහැ. අපි ඒ වලට වැදගත්මක් ඇති දේවල් ගන්න කියන්නේ මේක කොහොමද? මේ කාරණාවක් මේ தත්ත්වය තමයි මට යන්න පුළුවන් උපදීයේ කියලා. හතර ඉරියව්වක දවසේ ටෙලිවිෂන් කරගෙන ඕක නඩත්තු කරගෙන හිටියනම් ඕක Tamanගේ හැබෑ නිවහන බව තේරුම් ගත්ත දවසේ මේක තමයි මෙලේ සාධුවතන කියලා තේරුම් ගත්තට පස්සේ මේක භාවනා නිකන් එකක් නෙවෙයි ඉතින් භාවනා එකක් නෑ භාවනාවේ කරන්නේ මේකට හරස් වෙන දේම ලයින් කරන එක විතරයි ඒකම පස්සේ තේින්න පටන් අර ගන්නවා ඇත්තම කියනවා අවුරුදු 6ක් විතර නිකන් අපි ඉඳලා තියෙනවා තමයි ඊට පස්සේ තමයි මේ යෝගී ගුරු කන්දල් වල දාන 6 4 දේ කරන පස්සේ තමයි මේකක් ආවෙ ඇවිල්ලා තියෙන්නේ නිසා මරණ මොහොතේදී උදේම ගිහින් මැරෙන්න පුළුවන් නම් කායක කඩ වෙනවා. ඒක අපේ හැම ඉරියව්වල හැම වෙලාවෙම හැම කෙලෙස් ශක්තියක් තිරක් තිරක් පවක් තිරක් හරිවක් වැරදිවක් ධාර්මවක් අධාර්මවක් ওই තත්ත්වය වෙනස් වෙනවා. ඒක කවදද අපි මේකට නම් දුවන්නේ. කවදද අපි මේක උත්තර නකාරීමකව කල්පනා කරන්නේ. එතකම්ම ගන්නේ දැනුවම දැන කොනවනේ. දැනෝම දැන මේක අවතක්ෂණය කරගන්න කරන්නේ. මේකට මොනවා කියන්නේ? අකදීනකෝ මන්දරායි. මිත්‍යාව කියන්නේ මිත්‍යර ඇවිල්ලා මේක දිගුල දිගුල කතා කරන්න හදද්දී අපි කියන ඔය අයින් එපා. ලෝකයක් වෙනවා, සත්‍යයක් වෙනවා, ධනක් කරන රසකාන් කියන ආකාරයෙන් ඒක ආකාරයි. මේකෙන් පසු බාරයි. කවදාද ලෝකාවතර මේක මම මාතලා පිළිගත්ත කියන්නේ ප්‍රධාන අමුතුවක් කරගත්තට පස්සේ මේ මනුස්සයාට ආයේ තව හිත බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. ඊගාට එක්කත් හොඳ වෙන්න දෙයක් නැහැ. සැලසුම් කරන්න දෙයක් නැහැ. අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙද්දී ඉන්නේම අභිවෘද්ධිය තමයි. දැන් කොහේ ගියත් මේක මගේ අයින් කරන්න බෑ. ඉතින් මේකට විවිධ සංඥා කියනවා. සාපයක් කියලා කියනවා. කම්පනයක් කියලා කියනවා. සහැල්ලුවක් කියලා කියනවා. ආලෝකයක් කියලා කියනවා. එක එක හැසස් වර්ගයක් තියෙනවා. කොහොමද එකම දේ කරන්නේ? මේ ධර්ම අතේ බුදුහාමුදුරුවෝ මගේ වැඩක් කරනවා. මේ ධර්ම අතේ රහතන් වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙකුයි පුත්‍ත්‍යයන්ගේ වැඩ කරනවා. රහතන් වහන්සේක උත්තර විදිහට කරනවා පුත්‍ත්‍යයන්ගේ තුච්ච කරනවා. මේ සාමයා තුච්ච. ඒක උත්තර කරගත්තාට නිවැරදිව තමයි. උත්තර කරගත්තා හරියන්නේ ඒක සාක්ෂාත් කරගන්න. දවසේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් පත්‍ර පත් කරගත්තා පස්සේ මොනම තොලියක් කරන්න ගන්නවද නැහැ. දැනවත් තියෙන දේ විතර නම් දෙන්න දන්නේ මොකද්ද අපි නිවන කියලා මොකද්ද උඩක් ඉල්ලගෙන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක කොම් කරනවා. එතන මේ தත්ත්වයේ වයස යනක් නෑ. මේ தත්ත්වයේ ගැහෙන පිළිවෙලක් නෑ. මේ தත්ත්වයේ බාල මාසක වයසක් නෑ. මේ සිල්ගතත් මේ රැටි තියෙන නැටක් තියෙනවා. දන් දුන්නත් මේ රැටි තියෙන නැටක් තියෙනවා. බුද්ධ ආගම වෙන්නේ කියලා දැනගන්න. හැබැයි මිනිස්සුයෙකුට විතරයි කියනකොට ටච් කරන්න පුළුවන්. ඒකෙන් වදාපත් මතන අවදින්න බෑ. රේටිකට බෑ යක්ෂයෙකුට බෑ. ඒත් මිනිස්සු අමනුෂ්‍යෙක් කියනවා ඕක කරන්නේ නැතුව වෙන දේවල් කරනවා කියනවා මනුස්සය අමනුෂ්‍යෙක්. ඒක හැකි ක්‍රමයක් තියෙනවා මේක පැවිදි අතර තියන්නේ. පැවිදි කරනවා කියන්නේ තමයි ඉන්නේ කොහේද මම දැන් කරන්නේ. උපයන දෙයක් නෑ ඒක තියෙන්නේ ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් තියෙනවා ප්‍රසාර ප්‍රතිපිටි කියලා පහදින්නේ ඒකේ පැහැදිලි වාක්‍ය කරනවා මේක ලොකු යරකරකට හසහාර ඇති බලවත්වක් නෑ දැන් මම පොතේ ඉඳලා අනිතේවා කාරණේට ඒ මනුස්සයා ඒවල පැහැදිනවා ඉතින් ඒක වෙන කරනවා මම මේක දරගත්තට පස්සේ ඒක සතුටු වුණා කියලා මම හිතුවල ලොකු දෙයක් වෙයි කියලා හැබැයි මොකුත් උනේ නෑ කියලා සතුට වෙන්න දෙයක් නෑ ගහමුණා කියලා කන ලක් වෙන දේකුත් නැහැ. බුදුජානකසේ ළඟට එන දේවතාවෙක් අහනවා මහානුභව සතුට වෙනවා කියලා. බුදුන්තාව මොනවද ලැබුණාද මිනිස්සු? ඒසම මහානුභව කනදා කියලා මගේ මොනවද නැති වුණාද කියලා. එහෙනම් මහානුභව සතුට වෙන්නේ නැහැ කනදා කියන්නේ නැතුව ඕන එක ටිකක් කරලා. කොකම නැන සතුටක් තියෙනවා. ලැබෙන දෙයක් තියෙනවා. මේක දන්නේ නැති නිසා අපි මේ ඉන්ද්‍රයන් හා නැතන දේවල් අල්ලගෙන ඒකේ සාර්ථකතාව වෙලා දියුණු කරන්න උත්සාහ කරා. ඒ කරන හැම ප්‍රයත්නයකම මේකට අවකාශයක් මේ ප්‍රයත්නම අනදර කිරීමක් සිද්ධ වෙනවා. ඒ තා සංසාරය යන්නේ. මේක අගේ කරපු දවසේ ඉවරට යන්න නැතර වෙනවා. ධර්මයේ ජීවත් වෙන්න පුළුවන්. તો ඥාන කියා ගන්න අපි තේන් කියා ගන්න නැති දියුණු නොදියුණු තේන් පවෙලා තේනම ළමා කතා. මේකට ඔය එකක් අත්දැකීම. මේක පුළුවන් කමකට ගන්න ශිල්පයේ විතරම ඕක කෙලව වාසය කරන්න පුළුවන් නම් ඒක වගේ ධර්මයේ කෙලව. ඒකවල මාත දැක. අයිකදේ ගයිති. ස්වර්ණ සරණෙන් මේ එදිනදා ජීවිතයේ ගත කරනකොට අපේ ආනාපාන සතිය කරන සාමාන්‍ය අවස්ථාවකදී මේ ශබ්ද භාවනාව කියලා හල කියනවා ඒ කියන්නේ අපි ශබ්ද ගැන අපේ අපේ සිතේ යොමු කරගෙන එතකොට අපිට ඒ වෙලාවේ ගත කරනකොට අපිට අකුසල අඩුවෙන් කියලා මට දැනගන්න අවතියනවා සමනසට දැන් වයිලා ඉන්නකොට අපේ සද්දය ගැන කල්පනාවෙන් හිතුවොත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්න කොයි එකද ඉතිරිපත් වෙන කොයි එකේ පිළිවෙත අවදිවත් අවදිවත් සත්‍ය වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් ගඳ වෙන්න පුළුවන් රස වෙන්න පුළුවන් පහස වෙන්න පුළුවන් පැමිණි දේ පැමිණායි පැමිණි ඕනම දෙයක් මත භාවනා කරන්න පුළුවන් ශබ්ද විතරක් නෙවෙයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමදේම අපිට එන්නේ නිවන කියලා දෙන තමයි. අපි වෙනස් මේ ඉදිරිපත් වෙච්ච එක නතු වෙන එකක් කියනවා. එතන වෙනකොට බලාපොරොත්තු වෙන ඒ සාක්කම් කරන්නේ. ඒ සාපකලා කරගෙන ඕන දෙයක නිවන වෙනවා. හැම කිසි දෙයකට චෝදනා කරන්නත් එපා. හැමදේම එහාට මාත් අපේක්ෂා කරන්නත් එපා. අස්ලෝක ධර්ම කම්පා වෙන්නේ නැහැ නෝකට අපිට කරා දැනෙන්නේ අපිට දරන්න පුළුවන් විදිහට. අපි ඒක ඉඳා කරගෙන ඇඬුවොත් කියලා අපිම පහත් කරනවා මිසක් ඒ ධර්මවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. වෙන්න ඕනේ කියනවා නේද? අපේ ඉඳා සත්‍ය ගැන භාවනා කරනවා, රූප ගැන භාවනා කරනවා, ගඳ ගැන, රස ගැන, පහස ගැන. අපි ආනාපානිය ගියාට ආනාපානිය නෙමෙයි නේද? ආනාපානයේ කියනදේවත් මධ්‍යස්ථාන කරන නතර කරනවා. අපිට කර්මානුකූලව සත්‍යයක් කරනකොට, දඩක් කරනකොට, රසක් කරනකොට මේ මාව කුටි ගැටේ ඉවරලා කකුලේ හොලනකොට වතුර ටික පොළවේ ගිහිලා දැකලා. ඒකෙන් නෙමෙයි නිවන් දකින්න පුළුවන් අර භාවනා කරලා තිබුණා. මේ වෙන දේවල් වෙන්නේ මට පරිසිද්ධ වෙන්නේ. මේ වෙන දේවල් දෙන්නේ මට නිවන් දකින්නයි. මම කරන්නේ ඒක නෙමෙයි වෙන එකක් ඉන්නවා. ඒක නෙමෙයි වෙන තමයි. ඒ තරහ වෙනවා ඒක තමයි. ඒක සාධ භාවනා කියන විශේෂයක් නෑ. හැබැයි සමහරු ඔය භජන් කියන්නේ වචන හරහා මේක නැත්තම් මන්තර හරහා ඒගොල්ලන්ගේ විශ්වාසයක් වෙනවා මුළු ලෝකේ සියලුම ශක්තිය හරහා තියෙන සත්‍ය ශක්තිය. ඊට පස්සේ තමයි ඕම් එක ගන්න ඔක්කොම ඉන්නේ. නමුත් විද්‍යාව දැන් දෙන්නා දෙන්න තියෙනවා මේ සද්ද මූල ශක්තියේ ස්වરૂපයක් නැහැ. සද්දයට දුකට ගන්න අතරට ඇති වෙන ස්වરૂපේ එන්නේ විඥානයේ වඩුවට පස්සේ. they never, uh, Schrodinger waves energy wave will correct the matter whenever the consciousness interacts. If there is no consciousness, that can behave like a basic energy, primordial energy, that has possibility, enormous possibility. ඒක බලන කෙනා ඒකට සත්‍යයක් කියලා කියනවා. බලන කෙනා ඒකට රූපයක් කියනවා. ගන්නක් කියලා රසකේ මූලික ශක්තිය වගේ තියෙනවා. ඒක හත් භාවනාව මම නිලමේ දැලියා එදා පැවිදි වෙච්ච ජර්මන් හාමුදුරුවනේ ඇවිල්ලා කියනවා අපට කියනවා. පොරොත් පරක්කම්පන ඇඳු හරිය ලක්ෂණය වෙන්නේ. අර ගමේවල ඉන්න මුළු දින ගලවලකට කියලා කියනවා ඔක්කොනක සද්දයක් කරන්නේ නැතුව එන සද්ද අහගෙන ඉන්නේ. ඊට පස්සේ එන්නේ ගෙන ගොරෝසු සද්ද ඉමේජෙට කපලා කපලා කපලා කපලා සියුම් සද්ද වලට ගියාට පස්සේ තමන්ගෙන් ඇගෙන ඉස්සරහට මුකුත් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා මේ සද්දේ ඉන්න ගමන් සියුම් සද්ද වලට එන්න ගන්නවා. ගෙනලා ගෙනලා ගෙනලා ආයේ සාමාන්‍ය සද්දවලට ආවද කියනවා ඇඟෙන් නිකුත් වෙන සද්ද හැමතැනම දෙනවා කවුරුන් බයිනෝට ඒක පොඩ්ඩක් කාරණේ කරනවා නම් දැනුම යනවා පිටි. දැනුමට මේ කැරෝකේ සිස්ටම් එකට වගේ මා සාමු සාමු අතහන ලපල මුදින් දෙක විතර ගන්නවා. ඉතින් ඒක දැක හැමෝටම බැලුවා අපි ඉන්නේ අපි අපේ සාමුකේ ඒක කිසි ප්‍රශ්නයක්. Yes. Dr. Varuna Montessori is ඒවා සයිලන්ස් ගේම් කියන්නේ. පොඩි ළමයින්ට ඉතර රවුන්ඩ් වල වාඩි වෙලා ඔක්කොටම කියනවා දැන් කොහොම ඇස්තර තියාගෙන අවද තියෙන ශබ්ද ගැන හිතසිරීමක් තියෙනවා. ඉතින් ඒ රෝසලා ඉස්ති කරන්නේ ඒගොල්ලෝ ඔක්කොම දැන් ප්‍රලාවක් කියනවා කියලා අත උස්සන්නේ කියලා දැන් ඔයාට හිතෙන්නේ මොකද්ද ඔයාට හිතෙන්නේ ඊට පස්සේ කියනවා දැන් ඊළඟට අනිත් එක්කෙනාගේ හුස්ම ඇතුළට කියලා ගන්න. තමන්ගේ හුස්ම ලැබෙන ඒකට කියන්නේ සරල කියන්නේ. ඉස්සර කාලේ අපි අපි සාමාන්‍යයෙන් කියනවා ජීතර දෙවි මොන වැඩක් කරන්නේ ආවි. තමන්ගේ නිකුත් වෙන සතුට අනුව කන්නේ කිසිම මාර්ගයක් නෑ. වැඩියෙන් සතුට වෙන්නේ ඉවරේ ගොඩාක් ඈත. අඩුවෙන් සතුට කරන වැඩ පිළිවෙල වැඩ කරන්නේ නෑ. අපි මේ ග්‍රෑන්ඩ් එකන කොච්චරක් විශ්වාස කරලා කරනවා. මේ කතා කරනකොට වදේ පාසලේ කතා කරගෙන ඉඳිද්දී නරුවට ගියා. කතා කිව්වොත් එන්නේ කතා කරගෙන ඉඳිලා බම්බුරාට ඕ අපි කතා කරනවා කාටද කොහොමද කියලා අපි කතා කරනවා. ඒක කතා කරනවා ඒක ප්‍රශ්නේ නෑ. දැන් මම කතා කරන වචනය පාන හතෙක් මරණ අකුසල කර්ම සිද්ධ වෙනවා. ඉස්සර දෙනෙකුයි මාස ප්‍රාණඝාතයේ දෙකම එකම අපා මොකද්ද පරිසරයේ කියන්නේ කර්මපත සතිය නැතිව සහ ඉස්සතර කතා කිරීම දෙකම කර්මපත කතා කරන හැම වචනයක් පාදම අපි වස්තු බැරි පිළිබඳ අවිනතාවාදී වැලෙන්ට ගහනවා ඕක කතා කරන වචනයක් පාදම ලක්ෂ ලක්ෂයක් පාදම ගන්නවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ නිසා මේ යේසුස් අන්තු ඔබ කටින් ඇතුල් වෙන දේ නෙවෙයි කටින් පිට වෙන දේ යන සංසාරය අපි දවසක විතර ගත කරනකොට සංසාර කීයකට ඇදෙන කතා කරනවා. අපිට පුළුවන් එක පැයක් වාඩි වෙලා ඉන්න ඒ පැය ඇතුළේ ලොකම කුසලයක් කතා කරනවා. ඒක මොන බාරවත්ක් වුණා. ඒක නිල කතා කරන හොඳට අහු කන්නේ මේකේ අඩු ශබ්ද දෙකේ කතා කරන්න බැහැ. මේ වැඩි කරන විතර හතරක් නැතුව කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒක ඕනේ තරහ කරා වැඩිද හැම දෙයක්ම බුද්ධ වදනක් කියලා. ඇහෙන හැම දෙයක්ම අහන්න. මුදුවට අහුකන්නේ. කතා කරන්න එපා. මොනවාකට අර්ථකථන දෙනවා අපි අපි කතා කරන්නට මිනිස්සු වැඩ කරනවා. අපි කියන්නේ අපේ උපදේශන විතරයි මිනිස්සු අහන්නේ. මම මේ කොඩම මිනිස්සු දෙන්නවා. අපි විහිං පරවනවා. මේ පරවන්නේ මොකද අපේම කෝරණිය තමයි. අපේම සංසාරය තමයි නිසා තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අනුකම්ප දෙන්නේ නැහැ. නැතිකම් ගන්න නෑ මේ සායතනද වැඩකට කතා කරන නැවතිල්ල වැඩ කරන්න නිස්සද්ද වැඩ කරන්න සතියෙන් වැඩ කරන්න නිස්සද්දෝ කියන්නේ අදහස් කරන ඕන දෙනකින් සත්‍යයක් අහන්න තමන්ගේ නිකුත්න සත්‍ය අනු කරන්න අනු වෙනවා ඒක අනු කරන්න ඕනේ අනු කන් දෙනකොට ඉබේම අනු වෙනවා මෙච්චරම දඟලන්න ඕනේ මැෂින් එකක් ගෙවුනට පස්සේ හදයි සටකට විශේෂ පොන්දරට ඔයිල් කරලා දුරකට කියනට පස්සේ ඉතින් හටකට තමයි. ඒ නිසා අපිත් මේ ජීවිත මැෂින් වගේ හැම වෙලාවෙම කටකටේ කවුරුත් කිව්වොත් ඒක කතාන කරන්නේ කියන ඒක නිකන් විලමින් දැටි එන්න නෝන මාකට් ඇවිල්ලා මම දවස් 10ක් බලන කරා ඒ ජීවිතේ පරපතර ප්‍රශ්නයක් තියෙන ලාක්මන් වල භාවනා කරා ඉතින් මම කාමරේ ගහනකොට ඇත්තම කරන හොඳම භාවනාව යාතර නැන්නේ. අපි ආයතන උස දෙමන්නේ. දැන් එනදාට කතා කරලා මෙන්න මේ විද්‍යාවේ මුස්ලිම් සාධිතික විද්‍යාව ඉලක්කය. අන්න පොත තියෙන ඔබ තොරණ ලියගන්න. ඊට පස්සේ මම කතා කරන්නේ යම් හැසරේට ඔබ මේ විදිහට කටයුතු කරන මම ඔබට කරන්නේ වැරද්ද මොකද්ද කියන්නේ. ඔක්කොම ලයිට්ස් මාසුනේ ඉතින් මේවත් තමයි පරිමාණ විකරණයකින් මොනවද කටට කතා කරන්නේ. අපේ ඒතර මගේ තාක්ෂණික ලොකුම දරුවා තමයි ලොකම. මම වැරද්දක් කරුවොත් මොනවද මේ කල්ලාපු කාමරේට ළඟ දොරවහනවල කතා කරන්නේ. මම උඩට කරපුවා දුන්නා. ඉතින් මම කෝ අනේ හතුන්ගේ මම එහෙම තාක්ෂ වෙනකොට කතා කරලා ඇක්ටිවයි මම උඹත් එක්ක තරහ කරන්නේ කියලා. ඉතින් ඊපස්සේ උඹදින බාතවා මට තේරෙන්නේ ඔබ බුදුහාම හතරෙක් විදියට. ඒක මම කැමති ගන්නවා යනවා කතා කරන්නේ. නිසා අපිට කවුරුත් මුතුන් good morning නොකියුවොත් මොකද වෙන්නේ කවුරුත්? තීනින්ගේ නොකියුවොත් මොකද වෙන්නේ? අයියෝ ආදාරණ දෙවිකාක කැමති. ඉතින් නාම හන්දාවුගේ good morning කියන්නේ හන්දාවු good morning කියන්නේ. ඒක නෙමෙයි ලොකෝ සාහිත්‍ය ලොක්කොද්දගේ බුදුහාමුදුරුවෝ අභිවාදයේ භගවතුන් නිභාගය. බුදුදහමේ උදාහරණ සුෂ්ණී භාවයේ අනිවාර්යය කරනවා. වැරදිනම් විතරක් කියනවා මොකද වැරදි දඩවල. අපේ මේ හරි කතා කරන වැරදි කතා කරන පොඩි දරුවන් තේරෙන්නේ අම්මලා තාත්තලා පිස්සු වැරදි මොකද කියලා. ගොඩියෝගේ ඉස්සද්ද බලන්න ඕන නැකේ කියලා. ඕවාට වරුවක් හම්බුනාට පස්සේ මේ ඉස්සද්ද මේ වැඩිත් එක කරගෙන අපි කියන්නේ කතා කරන්නේ ඔබත් ඒක පොඩ්ඩක් ඒකට විතර ගියාට පස්සේ නිවන් දකින්න වෙන මොනවක්වත් කරන්න ඕනේ නැහැ. තමයි නිකුත් වෙන සාධුවල් ගන්න කන්නේ. ඕගොල්ලෝගේ ඔයගොල්ලෝ ෂොටක්ස් ඕගොල්ලෝ කරනවා. ඉඳගෙන තියෙන සියලු ප්‍රශ්න විසඳන සියලුම ප්‍රශ්න ඇවිල්ලා අනුන්ට නොකියන සියලුම ආවේග දරාගෙන දීගීමාවක් වගේ. එහෙම නැත්නම් දරන දෙවියන් තියෙන කෙනෙක් වගේ කරවල වගේ. ප්‍රශ්න නැති නිසා නේ කාට කියන්නද? කියපුවා මේක මොකක්ද පරිදේ හේතුව. අපි කතා කරන දූෂිත වචනේ හිත කරක් එක්ක නේද කතා කරන්නේ. ඒව අපවහන යවචනාදෙල් කියන නමක් නෑ මොනි. මොනි කියන කතා කරන්නේ. කතා කරන පරිදේ කියනවා කියන්නේ. ඉතින් අපි මිල බෝධි පූජා අල්මේ ලෞකික කරන තියෙන බුදු අහවලට පන් තියනවා නම් මොනවද කියන්නේ මොනවද කියන්නේ මොහොතල් කුමාරට වාට ගියාට පස්සේ බුදුහාම කතා කරලා කියනවලු මොහොතල් කුමාරට මාත් ඕනේ කොන්සර්ට් එකක් තමයි අන්න වන්දනේ ආවුනට බණවන් විදිහට මං කිව්වා මං කිව්වා කියලා කියලා පට ඇහෙනකොට නම් මට ඒක ගන්න බෑ බුදුගුණ ගායනා කරනවා අන්නේ නෞස්ති කරලා බුදු ජානක නිශ්චිතතාවය කරදී සුපර්ණාසය අපි මේ පින්කම් කරනවා කියලා ගෝකම් කරන්නේ යාම බුදුහාම සෝදාන කපාවක් නැතිවෙනවා ඒ සනිස්සබ්ද වෙන හැම චිත්තක්ෂණයකම බුදුහාමුදුරුවෝ කියනවා. චිත්තක්ෂණයේ ඇදෙනා නිස්සබ්ද වෙන හැම චිත්තක්ෂණයකම ධර්මය තමයි විස්තර කරන්නේ. තම සංඝයාට එකතු වෙනවා. සමශීලයක් කරගෙන. සතාචිලි මහරහත් අද මේ ලෝකයේ ඇතිලා තියෙන සංනිවේදන ප්‍රශ්නේ. දැන් කොහෙද කිව්වොත් මල්ලේ මොකද? මයින්නද මගේ දවසේ වැඩිම විහිළුවකට හම් වෙන්නේ මේ සංවේදනයේ මිනිස්සු මේ දුකක් කියා ගන්න මිනිස්සු සීලංක කියා ගන්න මිනිස්සු කරන අමරකම. කඩදාක කිරියෙන් උඩ ඇතිදී ඇති ඇති කියන්නේ. චූවල් බලවා. හේරුව තවරනවා. සමතෙන් දෙකක් කියන හොඳ නැහැ එන්නේම ලෝකයක් වෙනස සමන්නේ එකට කතා කරනවා. සමන්නේ එක්ක අතුලට කතාවට යන්න ආරගෙන කතා වෙන දොළමන් වෙනවා කියන්නේ පොඩ්ඩක් බලන්න. ශබ්දයක් ඇහෙනවා ඇතුළ මොකද වෙන්නේ? වේදනාවක් වෙනවා ඇතුළ මොකද වෙන්නේ? ආනාපානයෝට ඇතුළ මොකද වෙන්නේ? අවුත්තුත්තුනේ. නිසා කායයන් භාවනා කියලා ඩෙවලොප් කරලා තියෙන ගොඩක් හදලා දෙනවා. නමුත් බුදු දනසෙත් බලනකොම සද්ද ගන්නකොට ස්පාර්ශිකේ කිසිම වෙනසක් නැහැ. ඔය මේ සද්ද භාවනා ගොඩක් කරලා කොහොම එක හරහා මුවන්තරහා වචෙන්හරහා ඇති කරගත්තේ හින්දු ප්‍රභාවයක් තියෙනවා. හැබැයි හරි ගොලි. හරිම දෙලි. ප්‍රතිචෝම මියුසික් එකක් තියෙනවා පැස්ටෝනිය මියුසික් කියන ලම්බසර එක. පොදුවට අපන්ද ලස්සන ගොබල් පරිසරයක් මාවදී මියුසික් අඩු කරලා අඩු කරලා අඩු කරලා ගිහින් මේ ශබ්ද චිත්තක්ෂණය ගැන ආයෙ මියුසික් පටන් ගන්නවා. අර මේ ශබ්ද චිත්තක්ෂණය හොත්තම මියුසික්. මොකක්ද දැන් මොකද මියුසික් කියලා. අපි මේ රොක් මියුසික් කියලා, ජෑස් මියුසික් කියලා, පොප් මියුසික් කියලා මොන කාකාරද. දැන් අපි දාවරක් වෙනවා තරගය. ඒ තරගයේ ලබ කරනවා. අපි හිත ඒකයි තියෙන එකට ධර්ම සාකච්ඡාවක් සහ ආයත ධර්ම දේශනාවක්. සියලු දෙනාට සේවා කරන අපි මේ අවස්ථාව කරගන්නවා. ඒ තවත් ආචාර්ය ගාථා සාකච්ඡා කරලා මේ අපිට සිල් දෙනා විතරණීමට ඥාති සීපත් කරන විතරණීමට අපේ මේ ප්‍රාර්ථනා සීපත් කරගෙන ජීවිත ගැනීමට